අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 137 වෙනි භාවනා වැඩමුළුවයි අද 2017 ජනවාරි මාසේ 31 දවසේ ධර්ම දේශනාව සඳහා කාලය පැමිණිච්ච අවස්ථාව. සිළුම දිනා දැන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහායි. ඒ සඳහා ඔක්කොම tempත් වෙලා සාදුකාරය පවත්වමු ධර්ම කරුවෙන් යුක්තව.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 අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අපි මේ වෙලාව මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා එහෙම නැත්නම් කියන පූර්ණ කාලීනව භාවනාවට හිත යොදලා එහෙම නැත්නම් නීවාතික භාවනා වැඩමුළුවට යෙදීලා ගත කරන කාලයක් අපි කවුරු වෙනාගේ ජීවිතය අතින් බැලුවත් <coughs> වැදගත් අවස්ථාවක් ඉතින් ඒක අපි උපයා තපයා ගන්නවා කියන එකේ වැදගත්කම නම් මම කියලා දෙන්න යන්නේ ඒක කවුරුත් දන්නවා. අපි විවිධ ක්‍රමවලින් තමයි අපි එහෙම ජීවිතේට විවේකයක් බණ භාවනාවට කාය විවේකයක් විතරක් නෙවෙයි චිත්ත විවේකයක් පිණිසත් යොදා ගන්න ඉතාමත්ම ලොකු සැලසුමකින් ඒක පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ උපයාගත්තට පස්සේ ඒ ලැබිච්ච ගීගෙන් අයින් වෙලා මේ ලැබිච්ච කාය විවේකයේ කොතෙක් දුරට චිත්ත විවේකයක් බවට පත් වෙනවද කොච්චර කොතෙක් දුරට උපදි විවේකයක් බවට පත් වෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක අපි කරන්න තියෙන සාමූහිකවද තනියවද කියලා බැලුවොත් දෙකම කියන්න වෙනවා. අපි ඔක්කොම එකට යෙදී ගත කරන්න ඕනේ, සැදී පැහැදී ගත කරන්න ඕනේ. ඒ වගේම පෞද්ගලිකවත් පොදුවෙත් කැපකිරීම යෝගයක් කරන්න වෙනවා. අන්නේ කැපකිරීම කරපු ප්‍රමාණයට තමයි ලබාගත් කාය විවේකය චිත්ත විවේකයක් බවට පත් වෙන්න පත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඊටත් වැඩිය ටිකක් සියුම් මේ උපදි විවේක කියලා මේ සඳහන් කරන ආශය අනුසය කෙලස් එක්ක ඒ අඩු ගන්න දැනගෙන ඒවත් එක වැඩ කරන අවස්ථාව. ඉතින් ඒ සඳහා අපි දන්නවනම් කෙටිම ක්‍රමය අපි දන්නව ආසන්න කාරණාව අපි දන්නවනම් කොහොමද අනුග්‍රහ කරන්න කියලා අර කාය විවේකේ ලබාගත් ගත්ත ප්‍රයත්නයට සාපේක්ෂව අපි නිතරම ඒ ආසන්න කාරණාවට අනුව කටයුතු කරනවා උදව්පකාර කරනවා අනුග්‍රහ කරනවා. ඉතින් ඒක පිළිබඳව දීර්ඝ පරිශීලනයක් කරපු කෙනෙක් තමයි සරුවචන් වහන්සේ බෝසතාන් වහන්සේ විදියට. මහ බෝසතාන් වහන්සේ විදියට. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් නොදන්නා කෙලවරක පටන් ඒ කරපු දේවල් බුදු වුණාට පස්සේ මල් මාලයකට මල් ලැබුණා වගේ උන්වහන්සේ ඒක චේතෝ පණිදි වශයෙන් වාග් පණිදි වශයෙන් ඊට පස්සේ මේ මේව ලැබුවට පස්සේ විවරණ ලැබුවට පස්සේ පරමාර්ථ පාරමිතා වශයෙන් දීර්ඝ කාලයක් කෙරුවා අපි ඒක ඉතින් සාරා සංකේයයේ කල්පලක්ෂයක් කියලා කියනවා ඉතින් ඒක කරුවට පස්සේ බුදුරජාණන්සේක හැරලා බැලුවාම තේරෙනවා කොයි කොයි කාරණා මේ අවසාන ලබාගත්ත ඒ බුද්ධත්වයට හේතුණාද කොයි කොයි කාරණා අනියම් වශයෙන් උදව් වුණාද කියලා ඒ ලැබතරතුරු ටික මේ අපි වාගේ තාම බුද්ධිය සම්පූර්ණ වෙච්ච නැති සමාධිය සම්පූර්ණ වෙච්ච නැති යුතුයකම් වගේ කීම් බහර රහිත කෙනෙකුට කියලා දෙනවා ඔය ප්‍රයෝජන ලබන්න මෙන්න මේ මේ ටික මේ මේ වශයෙන් අනුග්‍රහ කළ යුතුයි මේ මේ වශයෙන් ආසන්න කාරණා සපයදිය යුතුයි සප්පාය කරන සපයදිය යුතුයි කිය. ඉතින් ඒ සඳහා බුදුහාමුදුරුවෝ අනුගහිත සූත්‍රයෙන් පෙන්ලා දෙනවා කෙටියෙන් ඒ නේවාසික භාවනාවක් කරනකොට එහෙම නැත්නම් පූර්ණ කාලීනව භාවනාවට ඊදී ගත කරන වෙලාවක ඒකේ නාමේ පස් ආකාරයට අනුග්‍රහ කරන්න ඕනේ මේ ලබාගත නැති චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න. වෙන විදිහට කියනවා මේ ලබාගත් කාය විවේකය චිත්ත විවේකයක් උපති විවේකයක් වඩපත් කරගන්න මෙන්න මේ කාරණා ටික අපි සපෙලා දෙන්න ඕනේ පළවෙනියම සීල අනුග්‍රහිතය කියන එක. ඒක අපි මේ වැඩමුළුවක සම්ප්‍රදාන කුල ආරම්භය කියන්නේ පිරිස අඩුම මෙන්න මේ මට්ටමේ සීලයක තියෙන්න ඕනේ කියලා අපි කල්ැතුම කියලා තියෙනවා. වැඩමුළුවට ඇයදුම් කරනකොටත් කියනවා. මෙයාට පස්සේ කරනවා. ඒක පිළිබඳ වගවීමක් අපි gedara dore ඉනකොට නැහැ. ඕනනම් තියාගන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ඒ සීලානුගහිතේ වශයෙන් අපි සාමාන්‍ය එදිනදා රකින්න නිත්‍ය පන්තිල් වෙනුවට උපෝසත අට්ඨාංග සීලේ සමාදන් වෙච්චාම අපි එක විදිහක අනුග්‍රහයක් කරනවා. අන්නේ අනුග්‍රහයට ලොකු සාමිච්ච සඳහන් කරන්නේ අපි අලුත් වෙනවා. හිත අලුත් කරගන්නවා. මම පරණ මනුස්සය නෙවෙයි. මම දැන් මෙන්න මේ මේ ශිල්පදොලින් ආරක්ෂා වෙච්ච කෙනෙක් කියලා ඒ රකින්න සීලය Taman අර ඉස්සර හිටියේ தත්ත්වයට වැඩිය ඔසවා තැබීමක් කරනවා. ඒ නැත්තම් ආර්ය භාවයට කිට්ටු කරනවා. සීලේ නිසා අපි සංස්කෘතික වශයෙන් උසස් මට්ටමකට ගෙනියනවා. බොහොම සීලාචාර කරන, බොහොම සීතල වෙනවා, බොහොම සිල්වන්ත වෙනවා. මේක අපිට නිතර නිතර මතක් වෙන්න මතක් වෙන්න වැඩපිළිවෙලට බොහොම සාමූහික වශයෙන් උත් අනුග්‍රහයක් වෙනවා. තමන්නත් අනුග්‍රහයක් වෙනවා. බැලුව බැලමටත් පේනවා කියන කෙනෙකුට මේ මිනිස්සයා දැන් වෙනස්. එයා දැන් සිල් රැකලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි මේ සුතේ. සුතානුගහිතේ වශයෙන් අපි එදිනෙදා හිටියොත් පත්‍ර බලන්නේ. එදින හිටියොත් රේඩියෝ අහන්නේ. එදින හිටියොත් ටෙලිවිෂන් බලන්නේ. කුණු හරප සේරම ඔළුවේ දානවා. මෙහෙනකොට ඒක නොකරන එක ලොකු පිනක්. ඒ මදිවට අපි මේ ਸਰුවචනංශයේ දේශනා කරපු දෙයක් නැත්නම් බණ භාවනා කරපු උත්මේ දේශනා කරපු දෙයකට අවුන්කන් නොදුන්නොත් අපේ හිත අර gederji කාලා ආපුවා වමාරලා කන හරකෙක් වාගේ අරවම කල්පනා කර කර ඉන්නවා. ඒ වෙලාව ඒ නිසා ඒකට සූතානුග්‍රහිතය දෙන්න ඕනේ අලුතෙන් හිතනද නැත්නම් අපි නෑසූ යමක් අහනද ඇසූ දෙයක් පිරිසුදු කරගන්න දෘෂ්ටි ඍජු කරගන්න යෝගිම චිත්තමනස පසීදති කියලා අපි හිත අලුත් කරගන්න සුතානුග්‍රහිත දෙන්න ඕන. ඉතින් ඒකට අපි මේ පැයක් වෙන් කරගෙන තියෙන්නේ. ඒකට අපි කියනවා සුතානුග්‍රහිත. ඒ කියන්නේ අපිට බෞසුත භාව, අසු විරු ඥාන ලැබෙනවා. මේ කියන්නේ මේගොල්ලෝ ගාව දැනුමක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ තියෙන දැනුම අපි වැඩේට ගැලපෙන හරියට අපි රසාවට ගියාම ඒ රසාවට අදාළ පුණුව අපිට දෙනවනේ. ආන්නේ වගේ ඒකට අදාළ ටික සකස් කරලා දීම තමයි අපි මේ බණක් පැයක් බණක් කියමනේ කරන්නේ. ඒ කියන්නේ සුත අනුගහිතය කියලා. ඊට අමතරව ਸਰවඥාන්සේ අපිට සඳහන් කරන සාකච්ඡා අනුගහිතයක් තියාගන්න ඕනේ. පණ භාවනා කරන අය අතර ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් දෙබසක් මතිමන්තාන්තර හදා බෙදා ගැනීමක් කරන එකට කයිවාරු ගහන එක නෙවෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් මේ සම්පප්පලාප නෙවෙයි. අපි කාරණාවක් කතා කරනවා. ඒත් එක්ක ඒ අපි ගත කරන ජීවිතයට අදාළ දෙයක් කතා කරනවා. එහෙම නොවුනොත් ඒ සාකච්ඡා කෙරුවේ සාකච්ඡානුගහිත නොවුනොත් අපි කියන දේ ඇහුවට තමයි මත වෙන ග්‍රන්ථි ස්ථානයක් අමාරු දෙයක් විසඳ ගන්න වෙලාවක් හම්බ වෙන්නේ ඒක හරියට මේ ජීරවන්න බැරි ආහාරයක් අරගෙන වඩා ජීර්ණ වුණා වගේ හිටිනවා. ඉතින් ඒකට සාකච්ඡා කරලා ප්‍රශ්නයක් අහලා විසඳන්න ඕනේ. ඉතින් කොයි කෙන මතු පිට අදහසට එහා ගිය විශාල ගැඹුරකුත් තියෙනවා. මොකද මේ ਸਰුවචන සාසනය විතරයි ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. අනිකුත් සෑම සාසනයකම තියෙන සුද්ධ ලියවිල්ලක් ඒක ප්‍රශ්න කෙරුවොත් කෙලිම අපායි. ඒක කිසිම නායකයෙක් පිළිබඳව අපිට ප්‍රශ්න අහන්න බෑ. උන්වහන්සේලා උත්තම පුරුෂයෝ දෙවියන් වහන්සේ පියව කතා කරන්න බෑ. ਸਰුවචනන්සේ දෙවියන්ට දෙවි වෙලා ඉන්නේ. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වෙලා ඉන්නේ. දේශනේ ਸਰුවඥයි. ඒත් කියනවා මං කියන දෙයක් කිසිසේත්ම ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපයි කියලා. ඒක තමයි අපිට හම්බෙලා තියෙන මනුස්ස හිතට මේ අලුතෙන් හිතනද සියල්ල දන්න සියල්ල දක්නා වූ ਸਰුවචනාංශ අපිට අවසර පත්‍රය දීලා තියෙනවා මම කිව්වයි කියලා හෝ මම ਸਰුවචන නිසා හෝ එහෙන් බාර ගන්න එපා තේ උඹ තේරුම් අරගෙන බාරගත්ත ටික විතරයි අපට උදව් වෙන්නේ. Taman දිරවගත්ත ටික විතරයි උදව් වෙන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් විශාල බුෆේ ඩයට් එකක් තියෙනවා නැත්නම් ඇටෝමේෂක් තියෙනවා. ඉතින් මේසෙම කන්න බෑනේ. අපි ගිහිල්ලා Tamange පතට බෙදාගත්ත ටික විතරයි අපි රස දාන්නේ. රස දාන්න ටික විතරයි බොක්කට යන්නේ. බොක්කට ගිය ටික විතරයි දිරවන්නේ. දිරවපු ටික විතරයි ඕජාව ලබා දෙන්නේ. ඒ නිසා අපි මේසේ තියෙන Tamanට අපත්‍ය ආහාර ගත්තනම් ඉතින් අසනීප වෙනවා. ප්‍රත්‍යාහාර ගත්තනම් ඒක අපිට සප්පාය වෙනවා. ඒ වගේ ධර්ම කරුණු කොච්චර තිබ්බත් අපිට වැඩේ කරගෙන යනකොට අවශ්‍ය සාකච්ඡා කරලා හරියට මේ ඒ අදාළ කාරණා ටික සුද්ධ කරගන්න අවස්ථාව නොලැබුණොත් අපි මේ කවුරු හරි කියපු දෙයක් අහගෙන ඉඳලා අපේ හිත වෙහෙසකටපත් වෙනවා මිසක් හිතේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න හම්බෙන්න නිසා අපි දවල් වෙලා ගත්තා ධර්ම සාකච්ඡාවක් සඳහන් සියල්ලම ධර්ම සාකච්ඡා කරන්නේ අපි යන මාර්ගයට අපි යන පෙතට අදාළ ටික සාකච්ඡා කරනවා ඉතින් එහෙම ඔක්කොම කෙරුවත් හරියන්නේ අපි සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනා කරන්න ඕනේ. ඒ නිසා සුතමේ සීලානුගහිත සුතානුගහිත සාකච්ඡානුගහිතට පස්සේ සමතානුගහිත විපස්සනානුගහිත කියලා දැන් සාමාන්‍ය විදිහට බැලුවොත් ඉඳගෙන කරන භාවනාව, සක්මන් කරන භාවනාව, එදිනෙදා වැඩවල සතිය පැවැත්වීම ආදී වශයෙන් සමාධියට අනුග්‍රහ කරන්න ඕනේ ප්‍රඥාවට අනුග්‍රහ කරන්න ඕනේ විපස්සනාට අනුග්‍රහ කරන්න ඕනේ ඒ දේ කරන්නේ නැතුව සුතමේ ඥානෙ ලැබලා සීලය රැකගෙන සාකච්ඡා කරපමණින් ගොඩ ඉන්න බෑ. අර අනුගහිත කරන්න ඕනේ. ඒවා පිළිබඳ එක එක නැයි එක මත ප්‍රකාශ කරනවා. නමුත් මේ ਸਰුවචන් වහන්සේ දීලා තියෙන පොදු අනුගහිත පහක් මේ සඳහන් කරලා තියෙනවා. අන්න ඒ අනුව යමින් තමයි අපි මේ වැඩමුළුව වැඩ මුළු දවසක් කාලසටහන හදනකොට පටන් ගන්නකොට සීලානුගහිතය කරලා සාකච්ඡානුගහිත සෝතානුග්‍රහිත කරලා සක්මන් භාවනා පරියංක භාවනා දාලා තමයි මේ කාලසටහන හදලා තියෙන්නේ ඒක ඕව ගැන කල්පනා කරලා. ඉතින් අපි අද මේ ආරම්භ කරන්නේ මේ 137 වෙනි අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාවල පළවෙනි ධර්මය. ධර්ම දේශනාව. ඉතින් මේ මෙතෙක් කල් කරපු හැම භාවනා වැඩමුළුවකදම කලේ ඒ ධර්ම දේශනාවන් එකින් එකට එකින් සම්බන්ධ වෙන විදිහට දේශනා මාලාවක් එහෙනම් දේශනාවලියක් විදිහට පවත්වන එකයි. ඉතින් ඒ වගේම අපි තවත් ඒක ලක්ෂණයක් අර අරසා කරගෙන ආවා. ඒ මොකද්ද? අපි හැම වෙලාවෙම සරුවචනාංශයේ දේශනා කරපු සූත්‍රයක්ම අරගත්තා. මේ ධර්ම දේශනාවලිය සඳහා. ඒක මේ අපි මෙහි කරාට හැමතැනම එහෙමම කරන්න ඕනකමක් නැහැ, කෙරෙන්නෙත් නැහැ. ඒ සූත්‍ර පිටකේම ගන්නෑ විවිධාකාර එක්කෝ මේ අටුවාටීකා ආර්ථකතන එහෙම නැත්නම් සංග්‍රහ ග්‍රන්ථ එක එක දේවල් ගන්නවා. නමුත් මේ මෑත අවුරුදු 20 30 ඇතුළත ගොඩක් ධර්ම දේශනාවලට වැඩමුළු වලට සූත්‍ර ගැනීම අපි ඉපදිච්ච යුගයේ ඇතිවෙච්ච සුවිශේෂ ලක්ෂණයක්. ඒ එහෙම නැතුව ඉස්සර ඉව තිබුණේ නැහැ. ඉස්සර තිබුණේ ගොඩක් කාලවට මේ සංග්‍රහ ග්‍රන්ථවල තියෙන දේවල් ජාතක කතා එහෙම නැත්නම් පොඩි පොඩි දේවල් තමයි පාවිච්චි කරේ. ඉතින් මේකෙදී අපි වැඩමුළුවට ඉස්සලා කරපු සාකච්ඡාවකින් ආපු යෝජනාවක් තමයි මේ ਸਰුවචනාංශ විසින් දේශනා කරපු අපේ වැඩමුළුවට හොඳ මාතෘකාවක් සපයයි කියලා හිතපු මේ ලෝණඵල සූත්‍රය ඒ ලෝණඵල සූත්‍රය කියලා කියන්නේ මේ ලුණු රස එහෙම නැත්නම් ලුණු ලෝණ කියලා කියන්නේ ලවණ කියන අදහස ලුණු වලින් ලැබෙන ප්‍රයෝජනයක් නැත්නම් මේ සූත්‍රයේ අර්ථය පැහැදිලිකරන ලුණු කැටයක් තමයි බුදුරජාණන් වහන්සේ නිදර්ශනයට ගන්නෙ. ඒ නිසා මේ සූත්‍රයට නම දාලා තිනවා ලෝණ ඵල සූත්‍රය කියලා. ලුණු ප්‍රතිඵලයක්. ලුණු ඇටයක තියෙන ප්‍රතිඵලයක්. ඉතින් නමුත් මෙතන සාකච්ඡා කරන්නේ සර්වඥාන්සේ මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳව නැත්නම් මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන මූලිකම සම්මාදිට්ඨිය භාවනා කරන කෙනෙකුට හෝ දන් දෙන කෙනෙකුට හෝ සිල් ලකින කෙනෙකුට හෝ වැඩ බලපත බලපාන ආකාරයේ ඒ නිසා මේ කර්මේ සහ කර්මඵලයේ කියන කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියත් කම්ම සම්මෝහයත් කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ අපි කර්මය කියන එක නැත්නම් කර්මය අනුව කර්ම විපාක කර්ම සහ කර්ම ඵලය කියන එක පිළිගන්න ආගම් දෙකයි ලෝකේ තියෙන්නේ. බුද්ධ ආගමත් Hindu ආගමත් විතරයි. අනිකෝ සියලුම ආගම් ਸਰබලදාරි දිව්‍යන් වහන්සේගේ නැත්නම් මහා බ්‍රහ්මන්ගේ එහෙම නැත්නම් අල්ලාහ්තුමාගේ තීන්දුව විතරයි ලෝකේ බලපාන්නේ. කර්ම සහ කර්ම ඵල බලපෑමක් නැහැ. එහෙම නැත්නම් අපි කරන දේ නෙවෙයි අපිට පළප්පරෝජනගෙන දෙන්නේ ඒ කරන දේ අනුව ඒ ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ දෙන විනිශ්චයයි තියෙන්නේ. ඒක නිසා අපට අපේ දෛවය වෙනස් කරගන්න හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ අනුකම්පා බලාපොරොත්තු විතරයි. නමුත් මේ ਸਰවචන් වහන්සේ එහෙම නෙවෙයි ස්වච්ඡන්දයට ඉඩක් දීලා තියෙනවා. ශික්ෂාවට ඉඩක් දීලා තියෙනවා. Tamanට පුහුණුව තුලින් යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒ වෙනස දෙවියන්ට තීන්දුව කරලා නැහැ. Tamante කරගන්න පුළුවන් කියන එක තියෙනවා. ඒක පිළිගන්න තවත් එකම ආගමයි තියෙන්නේ Hindu ආගම. ඒ Hindu ආගම දෙයියොත් අදහන. Hindu ආගමේ බ්‍රහ්මණ අදහන. ඒ නිසා ද්වි හේතුක ආගමක් ඒක. බුදුජානනාංශේ කර්මేశා කර්මඵලයේ පිළි අරගෙන තියෙනවා. Tamanda පුළුවන් තමන්ගේ කර්ම අනුව ක්‍රියාකාරකම් අනුව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියනක තුන් ආකාරයකට බෙදෙන බවත් මේ වෙලාව හිතේ තියාගන්න ඕනේ. ඒ අනුව තමන්ගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන්. ඒක ඒ අනුව බලනකොට මේ කර්ම සහ කර්මඵලය මුදුවර තේරුම් ගන්නකොට අපි ਸਰබලධාරි දෙයියෝ ආගේ තමයි. තමන්ගේ ජීවිතේට. දන්නවනම් මෙන්න මේ ක්‍රමයට මේක වැඩ කරන්න කියලා තමන්ට පුළුවන් අද අපි කොයි තරම් නිහීන තුච්ච පහත් තැනක හිටියත් මිනිස්සෙක් වශයෙන් කර්ම සහ කර්මඵලයේ පිළිබඳ ඥාණයෙන් අපිට ඉදිරිය යම් ප්‍රමාණයකට සැලසුම් කරන්න පුළුවන්. ඒකට මේ කර්මේ සහ කර්මඵලයේ දැන ගැනීමත් ශික්ෂා තුනත් වැදගත් වෙනවා. තමන් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. අන්න ඒකෙදි අපිට තියෙන කර්ම සම්මෝහය මේ අපි මේ කර්මේ සහ කර්මඵලයේ කියලා ඔලුවට දාගෙන තියෙන එක අපි කොච්චර පටලැවිලා තියෙනවද කියනවනම් ඒක නැති කරලා කර්ම කම්මසගතා ඥාණය කියන සම්මා දිට්ඨිය ඒ ආලෝකේ ඇතිකරනද ਸਰවඥාන්සේ ගත්ත ප්‍රයත්නයක් මෙතන තියෙනවා. ඒක නිසා අපිට කම්ම සම්මෝහය තේරුම් ගන්න වෙනවා. කම්ම සම්මෝහය කියලා අපි යමක් කියනවා නම් මම කළ කර්මයක් නිසා මට මේ මේ විපාක දෙනවා. උඹ කර කර්මයක් නිසා උඹට මේ මේ විපාක දෙනවා කියන එක කවම කවදාකවත් අංග සම්පූර්ණ සත්‍ය නෙවෙයි. ඒ මොකද ඒක ਸਰවඥ විශා අපි දන්නේ ඒක පුංචි කෙලවරක්. ඒ අපි දන්න ටික දැනට ඇණයක් වෙලා තියෙන. උදැල්ලක් වෙලා තියෙන. කක්ක වෙලා තියෙන. ඒක නම් හොඳට පේනවා සමාජයේ දිහා බලනකොට යම් කිසි කෙනෙක් යම් ප්‍රමාණයක් කර්මය ගැන කතා කරනවා නම් දන්නවනම් ඒ දන්න හැම එකකින්ම මේගොල්ලෝ අසහනෙ වැඩි කර ගන්නවා. මානසික ආතතියක් ඇති කර ගන්නවා. අනුන් කරන වැරද්දත් සමාදන් වෙලා පව් කර ගන්න. අන්න එහෙම ක්‍රමයක් ඇති කරන තියෙන මෙන්න මේක තමයි ආගමක තියෙන භයානක ක්‍රම. මිනිස්සයා මොන හරි දෙයකින් බය කරගෙන හිටියේ නැත්තම් ඒ මිනිස්සයා පාලනය කරන්න අමාරුයි. ඒ නිසා මොකකින් හරි මිනිස්සයා අභියෝග කරලා තියන්න ඕනේ. ආතතිගත කරලා තියන්න ඕනේ. ඒක ආණ්ඩුවත් කරනවා ආගමත් කරනවා. ඒ දෙකෙන්ම ඕන කරලා තියෙන විශාල සෙනගගේ ජනප්‍රියභාවය තියාගෙන නැත්තම් ඡන්දේ දිනා ගන්නවයි කියලා කියන්නේ. ඡන්දේ දිනාගෙන ඒකේ මොකද්ද ආස්වාදයක් විඳින එක. <clears throat> නමුත් ඒක මේ බුද්ධ දේශනාවට එහෙම න්‍යාය පත්‍රයක් නැහැ. හැම ආගමෙම තියෙනවා න්‍යාය පත්‍රය. ඒක නිසා තමයි කාල් මාක්ස් වගේ කොමියුනිස්ට් ධර්මය ප්‍රසිද්ධ කරපු නැත්නම් මුල් කරගත්ත ඒකේනා කලේ මේ ආගම කියන එක අබින් වගේ જાතයක් මිනිස්සු මත් කරගෙන තියාගෙන ඉන්න ඕනේ ආගමකට නතු කරන්න. ඒ මත් කිරීම කරන එක මේ කුඩු පෙත්තක් කුඩු මුලක් තමයි මේ කර්මය සහ කර්මඵලය. ඒ නිසා අපි ඔලුවට ඒක දාලා තියෙන්නේ. නරක නිසා නෙවෙයි මම මේ කියන්නේ. ඒකේ සම්මෝහයක් අපි ළඟ තියෙනවා. කර්ම සම්මෝහයක් අපි ළඟ තියෙනවා. ඒ කර්ම සම්මෝහය අනුව තමයි අපි කරන හැම දෙයක්ම Taman වශයෙන් අනුන් වශයෙන් මනින්නේ. ඒ විතරක් නෙවෙයි. අපි කරන හැම දෙයක්ම විනිශ්චය කරන්නේ ඒ අපි දන්න කර්මේශා කර්මඵලයේ පිළිබඳව තියෙන පටු දැනුමේ. ඒ නිසා අපි දෙයක් දිහා බලන්නෙත් හරියට ඇහි සුද හැදිච්ච මිනිහෙක් වගේ කැටරක් තියෙන කෙනෙක් වගේ පේන්නේ කර්මේ සහ කර්මඵලය හරහා. එතකොට අපිට ඇති හැටිය නෙමෙයි පේන්නේ කම්ම සම්මෝහය නිසා මේ දාගෙන ඉන්න කන්නාර දෙකේ දල බැඳා වගේ. මේ කර්ම සම්මෝහය නැති කරන්න නම් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. අපි තේරුම් ගන්න ඕනේ අපි ලෝකේ දිහා බලන්නේ අපේ මේ සම්මෝහ විදියට. ඒ නිසා අපිට ඇති හැටිය පේන්නේ ඒ නිසා අපි මේ තිමිර පටලේ අයින් කරන්න ඕනේ. මේ tire අයින් කරන්න ඕනේ. මේ සම්මෝහේ අයින් කරන්න ඕනේ. ඒක ප්‍රාර්ථනා කළ පමණින් පැතූ පමණින් සිද්ධ වෙන්නේ නැහැ. අනේ ඒකට තමයි ඒ පෙන්නේ නැති බවත්. හැබැයි ඒක කරගන්න බැරි දෙයක්ුත් නෙවෙයි. ඒකට ක්‍රමවේදයක් තියෙනවා නැත්නම් ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට අනුපූර්ව පිළිවෙලක් තියෙනවා කියන තමයි මේ 15000 ගානක සූත්‍ර අතර මේ ලෝණඵල සූත්‍රයේ ਸਰවචන්සි පාවිච්චි කරලා තියෙනවා. ඒක මේ අංගුත්තර නිකායේ තික නිපාතේ නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ තුනේ කරුණු දක්වන පොතේ සඳහන් කරලා තියෙනවා. ඒක බලනකොට අපි මෙතෙක් කල් අපි දැනගෙන හිටපු කර්මేశා කර්මඵලයක් නැත්නම් ඒක වෙන සම්මෝහය හෝ සම්මාදිට්ඨියත් භාවනා කරන්න ඉස්සෙල්ලා තිබුණ දැනුමත් දැන් භාවනා කරාට පස්සේ එහි යම් යම් ප්‍රතිසංශෝධන වෙලා අපි ඒක පිළිබඳ කොච්චර ඉදිරියට යනවද කියලා දැනගන්න මේ කර්මය පිළිබඳ අපේ ආකල්ප මේ සූත්‍රය අනුව අපිට හොඳට සූචකයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් නිර්මාපකයක් බවට පත් වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි දැනට සමූහයක් වශයෙන් සියලු දෙනාම මේ කල කල දේ පළ පළ දේ කියන යම් කර්මයක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ අනුව ඵල දෙනවා. යත යතස පුරුෂෝ කම්මං කරෝති තත තතානං පටිසංවේදේති. යම් යම් ආකාරයට මිනිස්සේ කර්ම රැස් කරනවා නම් ඒ ඒ ආකාරයට යා විඳවනවා. ඒක තමයි අපි මේ මෙතන ඉන්න ඔක්කොම සමූහයේ වශයෙන් දන්න එක. හැබැයි බුදුරජාණන්සේ කියනවා එහෙමනම් එකෙකුටවත් නිවන් දකින්නම් හම්බ වෙන්නේ ඒ ඒකනම් කර්මේ සහ කර්මඵලය පිළිබඳව නියත වාදය මේ කර්ම මේ මේ කර්ම කෙරුවොත් නැත්නම් කර්ම කරන කරන ආකාරයට පරිසම්දෙනවා කියන මේකනම් අපේ සාමූහික හෝ පුද්ගලික පිළිගැනීම උන්දට කවදාකවත් භ්‍රමචරියක් රකිලා බෑ භ්‍රමචාරීකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඕකාසෝනෝ පඤ්ඤායති දුක්ඛස්සාන්ත කිරියාය. සම්මා දුක්ඛස්සාන්ත කිරියන් දුකෙන් කෙලවර කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ඒ තරම් කර්ම රැස් කරනවා. ඒ කරන කරන හැම කර්මයකටම මේ විදියට විපාක දෙනවයි යත යතහස කම්මං කරෝති තත තතන පටිසංවේදී කියන මතේ තමයි අපි පොදුවේ පිළිගන්නේ. මොකද සරුවචන හිමීට කියනවා ඕකනම් මතේ කද්දාකත් නිවන් දකින්න බෑ. කවදාක Brahmacharya රකින්නත් බෑ. දුක කෙලවර කරන්නත් බෑ. <coughs> ප්‍රතිපදාවකින් ඉදිරියට යන්නත් බෑ. මේකට මේක කියන්න පුළුවන් අපි කර්මේශා කර්මඵල විඳවත <coughs> ආංශික දැනුමක් අපිට තියෙනවා. නමුත් අපි දන්න එකෙන් අපිම අපිම බෝතලයක් අතට කියලා පොරොප්පේ ගහගත්තා වගේ. අපිට ගොඩ එන්න බෑ. ඒක තමයි ਸਰුවචනාංශේ. ඒකත් ඇත්තටම ওই වගේ මතයක් හරි අපිටත් ආවේ බෞද්ධ වෙච්ච නිසා තමයි. නැත්නම් ඒකේ යම් ප්‍රමාණයක් ਸਰුවචනාංශේ වග වෙන්න ඕන උකට. යත යතස කම්මං කරෝසි තත තතානං පරිසංවේදීති කියන එකට ਸਰුවචනාංශේ දාන්නවා මිනිස්සු අල්ලන්නේ ඔතනින්. හැබැයි බුදුරජාණන්සේ සඳහන් කරන මේ භාවනා කරනකොට අඩු ගන්න දැනගනිලා. එහෙමනම් මේ භාවනා කිරීමෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. භාවනා කරලා ප්‍රයෝජනයක් ගන්න බෑ. Brahmacharyin ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් කටයුතු කිරීමෙන් මේ දුක කෙලවර කරන්න පුළුවන් කියන එකට එතනම පොරොප්පේවාදී. ඒකට අපි කියනවා කම්ම සම්මෝහය කියලා. ඉතින් මේ විදිහට අපිට මේ බුදුහාමුදුරෝ අපි මේ දන්න දැන්න පොදුවේ පිළිගත්ත කාරණාවට අභියෝගයක් කරන්නේ බුදුන්සේ ඒකට පිළියමක් දෙන්නනේ. එහෙම නැත්නම් අපිට අපි මාතුකාවට ගෙනියන මාතුකාව මතු කරලා දෙන්නේ ਸਰවචන්ස අපිට පිළිමත් දෙන්නේ නැත අපිට අසහනයක් ඇති කරන්න හෝ මානසික ආතතියක් ඇති කරන්න නෙවෙයිනේ. ඒක තමයි මේ සූත්‍රයේ ඵලය. හැබැයි ඉස්සල්ලා කියන්නේ අපි මෝඩකම්. කම්ම සම්මෝහය. ඊට පස්සේ තමයි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා අපිට මේ මේ දන්න දේ පොඩි ප්‍රතිසංශෝධනයක් කරන බුදුරජාණන් වහන්සේ. යම් යම් ආකාරයට කර්ම රස කරනවාද ඒ ඒ ආකාරයට කර්ම විපාක දෙනවා කියන එකට යතා යතා වේදනීයං අයම් පුරිසෝ කම්මං කරෝති තථා තථාස්ස විපාකං පටිසංවේදී ඒ පුද්ගලයා කරන කරන කර්ම අනුව නෙවෙයි ඒ කරන කරන කර්ම පිළිබඳව යාට විඳීමක් ඇති වෙනවා ඒ වෙලාවේ. යතා යතස වේදනීයං අයම් පුරුෂෝ කම්මං කරෝති. ඒ කර්මය පිළිබඳ එයා ඒ වෙලාවේ දෙන අර්ථකතනයක් තියෙනවා. අන්නේ අර්ථකතනේ හැටියට තමයි එයාට ප්‍රයෝජන ලැබෙන්නේ. ඒ නිසා අපි කෘත්‍යයක් කරනකොට දැනගෙන කරනවද නොදැන කරනවද? කරුණාවෙන් ඒක කරනවද? මෛත්‍රියෙන් ඒක කරනවද? ද්වේෂයෙන් ඒක කරනවද? විනාශ කරන අදහසින් කරනවද කියන එක ඒ එකම කෘත්‍යයට දෙන්නේ තුන් දෙනෙක් කරනකොට එක එක අර්ථකතන තියෙන්න පුළුවන්. අපි දාන කටයුත්තක් කරනවා කියන්නකෝ එතකොට ඒක සසංකාරිකව කරනවද අසංකාරිකව කරනවද මොන අදහසින්ද ඒක කරන්නේ කියන එක එයා ඒ කර්මයේ කරන පින්කමට කලින්ම එයාගේ වේද විඳීමක් තියෙනවා. අපි අකුසලයක් කරනවා කියමු. අපි සතෙක් මරන හොරකමක් කරනවා. ඒ කටයුත්ත සචේතනිකව කරනවනම් ඒ කටයුත්ත පිළිබඳ එයාට අර්ථකථනයක් තියෙනවා. එයා දන්නවා මේ කටයුත්ත මං කරන්නේ මේකට කියලා. එහෙම නැත්නම් යන්නේකෝ මේ කිතුල් ගහට නැග්ගේ ඇයි කියලා ආපුවාම මේ තනකොළ ටිකක් කපන්න කියන කතාව අපි දන්නවනේ. ඒ ඉසර මේ වගේ කැලවල් වල ඉතින් මිනිස්සු ගමේ ඉන්න මිනිස්සු ඇවිල්ලා කිතුල් ගහක මල බෙත් තියලා. ඉතින් මේ තෙලිජ්ජ ගිනියනවා. දැන් මේක නම් කරන්න බෑ මේ රිලව් එක. මේ රිලව් මොනම දෙයක් කරන්න දෙන්නේ. කෙසේ නමුත් අපි හිතන්නේ එහෙම නැති එකක් කියලා. එතකොට මේ මිනිස්සයාට ඒ ගහ අයිති නැහැ. මේ කැලේටයි අයිති. ඉතින් යන්නේන කෙනෙක් දැක්කොත් එimhe කිතුලේ මල බෙහෙත් තියලා තියෙනවා. මුට්ටියක් එල්ලලා තියෙනවා කියලා. අර මංස එමීට ගිහිලා මගේ හරි පැණි රහයි ඔය තෙලිජ්ජ කියන එක. මනස හොරෙන් බොනවා. ඒක හරි ගැසලා තියෙන්නේ මල කිතුල් මල බැඳලා ඒකට ඒ මලේ ගානට කට තියෙන මුට්ටියක් තියලා හූනේ කොට යන්න බැරි වෙන්න ඕක හදන්නේ. ඒකළු ඒක වටේ කුකුල් දැලක් විතර එලනවා මීමැස්සන්ට යන්න බැරි වෙන්න කූණෙකුට යන්න බැරි වෙන්න ඒ නිසා මිනිස්සුෙකුටම විතරයි පුළුවන් අර මලෙන් මුට්ටිය ගලවලා බොණ්ඩ එහෙම නැත්නම් අයිතිකාරය කරන්නේ තෙලිචරන් ගිහිලිවලා එක්ක රාබනවා එහෙම නැත්නම් කිතුල්පැණි හදනවා ඉතින් මේකට හොරෙක් නැගිටෝ හොරෙක් නැගලා බිබී ඉඳදී අයිතිකාරය එනවා පේනවා හැබැයි අයිතිකාරය එන්නේ දැලිපියේ ඉනි ගහගෙන මල කපන පීයක දැලිපියේ වගේමයි කපන එකමයි කරන්නේ මොකද මේ මිනිස්සු බොහොම අමාරුවෙන් මේ නැගලා මල බෙහෙත් තියාගත්තාම කොහෙද යන පිත්තේ පිහට් එක්ක ඇවිල්ලා හොරෙන් තෙලිජ්ජ බීල යනවා. ඉතින් එතකොට ජවනිකාවක් පෙන්නනවා. මිනිස්සයා ගහට නැගලා ඉනවා හොරා නැගලා ඉනවා අයිතිකාරයා එනවා. එනකොටම අර මිනිස්සයා දඩබඩ දඩබඩ කාලා බහිනවා. බහිනකොට බිබින්දලම අහනවා අයිතිකාරයා කොහෙද ගහට ගිය මොකටද කියලා නෑ මම මේ තනකොළ තියනවාද කියලා බලන්න ගියා. කොහෙද ගෝ කේතුල් ගහේ තනකොළ? ඒක නෙවුන්නේ බහින්නේ මේ. නැති නිසානේ. කියලා ඒ කටයුත්ත දිහාවට යන මනුස්සයා යන්නේ මොකේද? දැන් දෙන උත්තරේ මොකද්ද? එතකොට මේ ප්‍රශ්න කරන මනුස්සයා කොහොමද කරන්න කිව්වොත් අපි කරන හැම කටයුත්තකටම අපිට වෙනමම අර්ථකථනයක් තියෙනවා. ඒ කටයුත්ත කරන අපි සාධාරණීකරණය කරනවා. ඒ සාධාරණීකරණය කරන්නේ න්‍යාය පත්‍රයක් ඇතුව වංචනිකව චපලව මායාවී විදිහටද නැත්නම් අවංකවම කරන එකක්ද කියන එක කරන වැඩේට දෙන අර්ථකථනය කියලා කියන්න පුළුවන්. දැන් සරුවචාන්සේ හිමීට අපිට කියනවා ඔබ කර කර්මය නෙවෙයි බලපාන්නේ ඒ කර්මය කරන්න ඔබ පෙළඹෙන ක්‍රමයක් තියෙනවනේ. ඇයි ඒක කරන්නේ? යත යත වේදනීයං අයම් පුරුෂෝ කම්මං කරෝති. මේ කටයුත්ත කරන්නේ මේ වැඩේටයි. එහෙම නැත්නම් ඒකේ ඔය සාමාන්‍යයෙන් කියනවා කටයුත්තක යථාර්ථය කියලා එකක් තියෙනවානේ. ඒ කරන්නේ යථාර්ථික. ඒ වගේම යථාර්ථය කියලා එකක් තියෙනවානේ. ඔය යට තියෙන වෙන මොකද්ද අදහතක්. ඒ නිසා කටයුත්ත කරනකොට යටාර්ථය මොකද්ද කියන එකෙන් අනුව තමයි කර්මය රැස් වෙන්නේ. අපි පිරිසිදු චේතනාවකින් කර්මයක් කරනකොටයි චපල චේතනාවකින් ෂට චේතනාවකින් මායාවී චේතනාවකින් කර්මයක් රැස් කරනකොටයි ඒ දෙක අතර වෙනසක් තියෙනවා. ඒක නිසා භාවනා කරලා එහෙනම් අපි අපේ මේ මේ භාවනා ව්‍යවહાරික શબ્දමාල හිත දාමු සතියෙන් ඉඳනකොට කරන කටයුත්තත් සතියෙන් තොරව කරන කටයුත්තත් අනෝ කර්මාන් රූප ලොකු වෙනසක් ඇති වෙනවා. අපි සතියෙන් ඉන්නකොට ඒක හරි අමාරුයි ඒක විස්තර කළා සතියෙන් ඉන්නකොට යමක් නොකර ඉන්නනේ බලන්න. චේතනා කරන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ, කයින් වැඩ කරන්නේ ඒකට කර්ම නැහැ. මොනවා කෙරුවොත් කර්ම. අපි මොනවා කළත් කර්ම. ඉතින් ඒක නිසා අපිට බුදුරජාණන් වහන්සේ දෙන මේ මේ තොලොණපල සූත්‍රයට සම්බන්ධ නැහැ. නමුත් ඒක තේරුම් ගත යුතුක්. මොනවා හරි කරා නම් ඒ කරන හැම දෙයකටම එක්ක තණ්හාව එක්ක මාන්න එක දිට්ටිය බලපාලා තියෙනවා. කටයුත්තක් අපිට කරන්න බෑ. ඒකට චේතනාවක් නැතුව. චේතනාවක් කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රපංච ධර්ම තුන නැතුව. හැම චේතනාවක්ම ක්‍රියාත්මක වෙන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මානෙන් එක දිට්ටියකින්. ඒ තණ්හා මාන දිට්ඨිය වලින් කරන හැම දෙයක්ම චේතනාවක් වෙනවා චේතනාම් බෙක්කවේ කම්මං වෙනවා. ඒ නිසා අපි හිතන්න අපි මේක දැනගෙන මෙච්චර භයානකයි මේ කර්මේ සහ කර්මඵල පිළිබඳ නොදැනීම. ඒ නිසා අපිට එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් කියලායි කියලා හිතමු. හිතින් හිතන්නෙත් නෑ මොනවාක්වත්. කයින් කරන්නෙත් නෑ මොනවාක්වත්. වචනයක් කතා කරන්නෙත් නෑ. ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන්නේ උදාහරණයක් විදිහට මේ පරියන්කේ ඉන්න වෙලාවක ආස්වාස් ප්‍රසවාසයට හිත යොදාගෙන ඉන්න වෙලාවක කයට හිත යොදාගෙන ඉන්න වෙලාවක ඒක බා දැනගන්න. හොඳටම දන්නවා මගේ කයට හිත යොදාගෙනවා කය හොල්ලන්නේ වචන කතා කරන්නේත් නැහැ. හිත හොඳටම තියෙන්නේ කයේ. අන්න ඒ වෙලාවේ කීත හැකි ඔන්න සතිය එළඹිලා මේ සතිය එළඹිච්ච වෙලාවේ කර්ම රැස් වෙන්නේ නැහැ. වෙච්ච කර්ම නම් ගෙවෙනවා. ඉතින් මෙතන අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයා ඒක කරගන්නේ අහම්බෙන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ බණක් අහලා භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා ශීලයක් රැකලා උපදෙස් ලැබලා උත්සාහ කරලා කරලා කරලා වැරදිලා එක චිත්තක්ෂණයක එනවා තමයි හොඳටම දන්නවා හිතාමතා කය හොල්ලන්නෙත් නැහැ හෙල්ලෙන්න ඉඩ තියෙනවා හිතාමතා කතා කරන්නෙත් නැහැ හැබැයි හිත ඇතුලේ දොඩමලුකම් තියෙන්න ඉඩ තියෙනවා වචනේ මොනවා හිතන්න යන්නෙත් නැහැ. හැබැයි හිතෙන්න ඉඩ තියෙනවා. එයා දන්නවා මම මේ වෙලාවේ කයින් චේතනා කරන්නෙත් නැහැ. චේතනාත්මකව කර්මික කයින් කාය ක්‍රියා කරන්නෙත් නැහැ. වාචසික ක්‍රියා කරන්නෙත් නැහැ. මනසක් තියෙන්නේ හරියටම මේ කය මෙතන තියෙනවා. මම දැන් වෙමි. මම මෙතන වෙන්නවා කියන එක විතරයි. අන්නේ චිත්තක්ෂණේ කියන්න පුළුවන් කර්ම රැස්ෙන්නේ නැහැ. ඒ චිත්තක්ෂණේ විතරයි අපි මේ ජීවිතේ අපිට වග වෙන්න පුළුවන්. අනික හැම චිත්තක්ෂණයකම සම්පූර්ණ එක්ක තණ්හාවෙන් එක්ක මානෙන් එක්ක දිත්තේ යන්නේ. ඉතින් එතකොට මේ තරම් කර්ම රැස් වෙනවා නම් ਸਰුවචන්නාංශික උපදේශ අනුව ඒ හැම කර්මම ක්‍රියාත්මක වෙනවා. ඒ හැම කර්මම පරිසම් දෙනවා කිව්වොත් මෙලෝ කපට එක්කෙකුට ගොඩ එන්න බෑ. ඒ තරම්ම එක්ක පාප කර්ම එක්ක කුසල කර්ම එක්ක නැත්තම් සංස්කරණ සිද්ධ වෙනවා. ඒක පිළිබඳව දැනගෙන යම් කිසි කෙනෙක් කාය පරිභාවිත, සීල පරිභාවිත, චිත්ත පරිභාවිත, ඥාන ප්‍රඥා පරිභාවිත වුණොත් එයා කරන්න හදන්නේ සබ්බ පාපසා කරනම් කියන එක විතරයි උත්සාහ කරන්නේ. සියලු පවෙන් වැළකෙන්න උත්සාහ කරනවා මිස පැయ్యා වෙන්න, අක්කා වෙන්න, අතන බෝඩ් ගහ ගන්න, මෙතන නම දා ගන්න, මේ මේ නිර්මාණ ශිල්පී කරන්න, මේ මේ ප්‍රගතිශීලී වැඩ කරන්න හැදුවොත්, ඒ හැම එකක්ම පිටිපස්සෙම යථාර්ථයක් තියෙනවා. ඒක නෑ ඒක දන්නෙත් නෑ. දැනගත්තේ නෑ වුණා කරන දෙයක් නෑ. දැනගත්තේ නැහැ කියලා හරියන්නේ නැහැ. නීතියක් ක්‍රියාත්මක වෙනකොට මම මේ නීතිය දැනගෙන හිටියේ නැහැ කිව්වට උසාවියේ නීති සභාවක් දෙන්නේ නැහැ. ඒ නීතිය උඹ ධර්මයේ රටවැසියෙක් වශයෙන් දැනගන්න ඕනේ. ඉතින් අරක දවසක් පොලිස් කාර්යයක් ඇල්ලුවලු මේ මිනිස්සෙක් වේගෙන් කාර්යක යනවායි කියලා. ඉතින් අන්තරකට පස්සේ මේ මිනිස්සෙක් කළොත් තමස බලනවා පැයකට මේ හැදැම්ම 60ට වැඩියෙන් යනවා මේක යන්න පුළුවන් 50ට කියලා. තමුසේ ඉතින් මේ මිනිහා කරන පොලිස් කාර්යයට අයිසෙ මන් තා පැයක් තියා විනාඩියක්වත් ගිහිල්ලා නැහැ නේ කොහොමද මම පැයකට විනාඩි 60ක පැයක් පැයකට 70 60කට වැඩිය ගිය කියලා නීත්‍යානේ මං ගෙදරින් පිටත් වෙලා තා පැයක් වෙලා නැහැ නේ කිව්වා ඒව කිව්වට හරියන්නේ නැහනේ. එතකොට මේ දඩකොලේ ලියලා ඉවරයි. අපි දැනගත්තේ නැහැ කියලා හරියන්නේ නැහැ. නමුත් මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳව එහෙම නැත්නම් අපි කියන කම්මසගත ඥාන සම්මාදිටිය ලබනද අපිට ඔය මේ වගේ සීලයක් කරන මේ වගේ ටිකක් බණ භාවනා කරලා මේ වගේ බණ භාවනා කරන අය ළඟ තියාගෙන සාකච්ඡා කරනකොට විතරයි අපට තේරෙන්නේ අපි ඔය gedara dore කරන පඬිතකම් වලදී එහෙම නැත්නම් මේ බණේ බණ භාවනාන්තර කරන පඬිතුකම් වලදී ඩොංගාන කියන්න බෑ. මොකද මේ වෙලාවේදී හිත කවදාකවත් අපිට කියන්න බෑ තණ්හාවෙන් නිදහස් වෙලා තිනවා. මාන්නෙන් දිට්ඨියෙන් කියලා. ඒ මොකද තණ්හා මාන දිට්ඨිය වලින් තොරව කළ හැක්කක් අපිට අත්දකලා බලන්න පුළුවන්. අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. කායික කායික චේතනා වාචසික වශයෙන් චේතනා ක්‍රියා මානසික නැතුව ඉන්න පුළුවන් නම් මේක මිනිස්සුකට විතරක් කළ හැක්කක්. එහෙම නැත්නම් මේක නැතුව ඉන්න වෙලාවේදී අහිංසකකමක් හෝ පවු නොවෙනවා හෝ කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් ඒකට බලපාන්නේ අපි හිතමු 80 ඉන්නේ. නැත්තම් මුට්ට සතියෙන් ගත කරන්නේ. ඒ ගත කරන වෙලාවේදී මේ කෙනා කටයුත්තක් කරනවා. ඒ කටයුතු කරන්න පෙළඹෙන චේතනාවක් තියෙනවනේ. කරන කටයුත්ත නෙවෙයි විපාකයට බලපාන්නේ ඒකට තමන් ගන්න චේතනාව තමයි. නැත්නම් යමක් විඳි විඳිනවද යමක් પરමාර්ථ කරන කරනවද ඊයනෝ තමයි කටයුතු වෙන්නේ. ඉතින් මේක හරි අමාරුයි. මොකද්ද කියන්නේ? මේක හරි අමාරුයි අදාහගන්න. මොකද අපි හිතලා තියෙන කරන කරන හැම එකටම ඒ ඒ තරම් කර්ම රැස් වෙනවා කියලා තමයි අපිට දහම් පාසලේ උගන්වන්නේ. ආමල දාතලත් උගන්වන්නේ. ඔළුවට වැදිලා තියෙනෙත් එහෙමයි. ඉතින් එහෙමනම් අපිට කවදාවත් කර්මයක් අහෝසි කරගන්න වෙන්නේ නැහැ අපිට හිතෙන්නේ කර්ම අහෝසි වෙන්න වෙනම ක්‍රමයක් තියෙනවා කියලා. නමුත් මේ භාවනාවේදී ඒක ඉතින් හරියටම කියන්න ඕන විපස්සනා භාවනාවේදී මේ අපි කරන කර්මයක් හොඳට විස්තර සහිතව බැලුවොත් ඒ කර්මය අහෝසි කරන්න පුළුවන් ditta ධම්ම වේදනීය වශයෙන්. වෙච්චි වැරද්ද මේ මේ ජීවිතයේ අච්චු ඉඳලා අපිට ගෙවා දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බොහෝම සාධාරණ ධර්මික ක්‍රමයක්. මේ කර්මයේ වසංගුත් විපාක බවටපත් වෙනවා. පැහැෙනවා. වසංගන් නැතුව හෙලි කෙරුවොත් අපිට අවස්ථාවක් ලැබෙනවා ditthදම වශයෙන් මේ කර්ම රැස් කරලා ඊගාවාත්මයට යන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ඇට පැලවෙන්න ඉඩ තියන්නේ මෝරන්න ඉඩ තියන්නේ එතන ගෙවන්න පුළුවන්. අන්නේ ගෙවීමට අවස්ථාව ලබන්න බෑ ආධුනික යෝගාවචරයට. යෝග කර්මේ ගොඩාක් කල් ගියාට පස්සේ ආට තේරෙනවා වර්තමාන චිත්තක්ෂණයේ අලුතෙන් කර්ම රැස් නොකර ගත කරන සතර සම්‍යක් ප්‍රධාන වීදී පළවෙනි එක තියෙනවානේ. අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා එකක් අපිට සරුවචනන්සේ උගන්වනවා. සතර සම්‍යක් ප්‍රධාන වීදී අපි වීර්ය කරන්න ඕනේ අපිට ඊගාවට එන චිත්තක්ෂණේ පිරිසුදුයි. ඒ චිත්තක්ෂණයේ අලුතෙන් කර්ම රැස් නොවන විදිහට පරිසං වෙන්න. නූපන් අකුසල් රැස් නොවීම පිළිබඳව හැම කෙනාටම හම්බෙන ඊජාවයි චීසාවයි චිත්තක්ෂණයේ ආරම පිරිසුදුයි. ඒක මේ අපි උපේන එකක් නෙවෙයි. ඒක අපිට දී ඇති වරමක් සාධකයක්. අන්න ඒකෙදී නූපන් අකුසල් නොයිපද වීම කටයුතු කිරීමට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක වීර්ය පාරමිතාවක් වෙනවා. එහෙම නැත්නම් වීර්ය ශක්තියක් වෙනවා. ඒ උත්සාහයට තමයි අපි කියන්නේ සබ්බපාපස්සා කරනම් කියලා. සියලු පවෙන් වැළකී ඉන්න කටයුතු කරනවා මිස නොදැන යන්න ඇරියොත් ඊගාටෙන චිත්තක්ෂණ අනිවාර්යයෙන්ම තණ්හාවෙන් පෙඟෙනවා. මාන්නෙන් පෙඟෙනවා. දෘෂ්ටියෙන් පෙඟෙනවා. හරියට මේ කටු ගහක කටු උල් කරන්න කවුරක්වත් බ්ලේඩ් එකක් අරන් ගිහලා කටු උල් කර කර ඉන්න ඕනේ නෑනේ කටු ගහේ කටු උල් වෙනවා. ඒ වගේ එනේන චිත්තක්ෂණයෙන් පෙළෙනවා. ඉතින් මේක කවුරු හරි දැනගෙන ඒ චිත්තක්ෂණය යමක් නොකර කය හොල්ලන්නෙත් නෑ, වචනේ හොල්ලන්නෙත් නෑ. හිතත් හරියටම දන්න නික්ලේශී අරමුණක නැත්නම් ආනාපාන නැත්නම් කය තියාගෙනවා කියලා හිතුව. ඒකට යාට සතුටක් ඇති වෙන්න පුළුවන්. අන්නමයි ජීවිතේ මම ඉස්සල්ලාම වතාවට සතිය විතරක් නෙවෙයි සතියේ ඉන්න බව දන්නවා. මම සතියෙන් හිටියා. ඒ චිත්තක්ෂණේ මම දන්නවා මම මොකුත් කරේ නෑ. මම කෙරුවනම් යමක් නොකර සිටීම තමයි කරේ. ඒක අහම්බයක් නෙවෙයි. දැන් අපි නිදාගෙන ඉන්නකොට යමක් නොකර ඉන්නවා පිං හිතේ වෙන්නේ නෑ. මොකද අපි දන්නේ නෑ ඒක. එහෙම නැත්නම් කවුරු හරි හොඳටම බීලා වමනේ දාගෙන වැටලා ඉන්න පාරයිනේ මොකුත් කරන්නේ නැහැ. පින් සිද්ධ වෙන්නේ නැහැ නේ. මොකද මේ මනුස්ස බීලානේ. දැන් මෙතන එහෙම නෑ බීලා නෑ. නිින්දෙන් නෙවෙයි. මනෝ විකාරයක් නෙවෙයි. සීලයක් වශයෙන්. සීලයක් කියන්න බෑ. ඒක ශික්ෂාවක් වශයෙන් මොකුත් නොකර ඉන්නවා. ඒකෝල අපිට කියන්නේ නෝපන්න කුසල් නොයිපද වීම පිළිබඳ එයා ලොකු වීරියක් අරගෙන ඒක ඔක්කොටම කරන්න බෑනේ. කර්මස්ථාන ලැබලා උත්සාහ කරලා වේලාවක දන්නවා මෙන්න මේ ගත කරපු චිත්තක්ෂණේ නම් මම කායික ක්‍රියා නැහැ වාචසික ක්‍රියා නැහැ මානසික ක්‍රියා නැහැ ඒ නිසා මගේ චිත්තක්ෂණේ පිරිසිදුයි හැබැයි ඒකේ පුංචි රහසක් තියෙනවා අ කීරකොට වැඩි සංකර වෙනවා නමුත් අපි දැනගන්න වෙනවා එක චිත්තක්ෂණයක් පිරිසුදු කළ පමණින් ඒ චිත්තක්ෂණේ පිරිසුදු බව දැනගන්න ඒ චිත්තක්ෂණයට බෑ චිත්තක්ෂණ තුන හතරක්වත් එක දිගට පිරිසුදු වෙලා තිබුණොත් විතරක් හැරිලා බලනවා ඒ කුට්ටිය පිරිසුදුයි කියලා දැනගැනීමේ ශක්තිය මනුස්සයාට තියෙනවා. ඒක නිසා අපිට එක චිත්තක්ෂණයක් ඉඳලා දැනගන්න අමාරු ඒක පිරිසුදුද නැද්ද කියලා මොකද ඒ චිත්තක්ෂණයට ඒ චිත්තක්ෂණය දැක ගන්න බැරි කම නිසා. ඒක කියනවා අපේ ඇහැට මුළු ලෝකෙම දැක ගන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දැක ගන්න බෑ. ඇහැ දැක ගන්න කණ්ණාඩියක් ඕන. ඇහැ දක්වන්න ආදාස තලයක් ඕන. ඇහැ දක්වන්න ප්‍රතිවේක්ෂාවක් අවශ්‍යයි. ඒ වගේ කර්ම රැස් නොකරන චිත්තක්ෂණ 3 4 5ක් 6ක් 7ක් 8ක්. එතන චිත් තප්පර දෙක තුනක් වගේ ගියොත් එයාට තේනවා මේ ඒ ගත කරපු වෙලාවේ අසහනයක් නැහැ ඉන්න පුළුවන් කියලා. නමුත් පරණ කරන ඒ වෙනකොට හිතට ආපු අකුසල කර්ම අපේ ඇබ්බැහි කියලා જાතියක් තියෙනවනේ. සංසාරගත පුරුදු කියලා જાතියක් තියෙනවනේ. එහෙම නැත්නම් නොතන හිතේ ක්‍රියාත්මක වෙන ආසව අනුසේ ධර්ම තියෙනනේ. ඒ නිසා චිත්තක්ෂණය පිරිසුදු වෙන්න පුළුවන්, අපිරිසුදු වෙන්න පුළුවන්, අකුසල් පහළ වෙන්න පුළුවන්. ඒතකොට කියනවා uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ පහානාය චන්දං යනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති. යමක් නොකර හිටියට කකුලේ වේදනාවක් එන්න පුළුවන්. මම මොනවත් කරන්නේ නැහැ. නමුත් මේ වේදනාවේ එන්නේ නැත්නම් වේදනාව වෙනකොට මට එපා කියලා හිතනවා නොදකින් කියලා හිතනවා උපතන් කියලා හිතෙනවා. ඒක පරණ කරන කර්මයක ගෙවෙන අවස්ථාවක් වෙන්න ඇති. නමුත් අපි අභාවිත හිතක් තියෙන්නේ අභාවිත මේ කයක් තියෙන්නේ අභාවිත සීලයක් තියෙන්නේ අභාවිත ප්‍රඥාවක් තියෙන්නේ නම් අරක එනකොට මෙච්චර බලමු මේ භාවනා කරන්න ගියාම ඕමයි කකුලට දුනා. ඕම මම භාවනා කරනකොට සද්දයක් ඇවිල්ලා මගේ හිත ගැටුණා. ඕම මම භාවනා කරනකොට මට හිතවිල්ලක් ආවයි කියලා ඒ වෙලාවේදී සිද්ධ වෙන දේ කරපුවා නෙමෙයි ඒවා. මේ සිද්ධ වෙන දේට කඩාපැනීම නිසා. සිද්ධ වෙන දේට ප්‍රතික්‍රියා කරපු නිසා. මේ සිද්ධ වෙන දේට රොස්පරොස් නිසා හිත පිරෙහෙන්න ඉඩ තියෙනවා. හිතට කෙලෙසෙන්න ඉඩ තියෙනවා. අන්න එතනදී තමන් නොකලත් ඒ වෙලාවේ චිත්ත tattවය නිසා චිත්ත ස්වභාවය නිසා හිතේ ඒ වෙනකොට දැනටමත් පහළ තියෙන කෙලෙස් නැතිකරන්න ඔය විරිය ශික්ෂාවෙන් ඒකට සති ශික්ෂාව අවශ්‍යයි. ඒක තමයි මෙතන අපිට හම්බෙලා තියෙන සුවිශේෂ ਸਰවචනසාවිට පෙන්ලා දෙන සුවිශේෂ උපකරණේ තමයි අපි කොච්චර පවුන කර හිටියත් ඒක මේ පාච්චල් කරන කතා කරනව නෙමෙයි අපි ප්‍රයත්නයෙන් නොකර හිටියත් හිතේ ඒ වෙනකොට පහළ වෙච්ච ගති තියෙන්න පුළුවන් භාව තියෙන්න පුළුවන් ස්වභාව තියෙන්න පුළුවන් වාසනා කැලස් තියෙන්න පුළුවන් සංසාරගත පුරුදු තියෙන්න පුළුවන් ඇදහිලි තියෙන්න පුළුවන් මති මතාන්තර තියෙන්න පුළුවන් ඒක එතකොට කෙලෙස් දැනටමත් ඉපදිලා. හිතේ තියෙන. ආනිව නැති කරන්න කටයුතු කරනකොට අපිට ඒකට විද්‍ය ශික්ෂාව නෙවෙයි සති ශික්ෂාව ගන්න. අන්නේ සති ශික්ෂාව ගන්න වෙලාවේදී ඒකේන මේ සාමාන්‍ය ඉඳගත්ත ගමන් ආධුනික යෝගාවචරෙක් නෙවෙයි. මෙයා මේක මේ කාරණා කාරණා දැනගෙන මම පවු නොකලත් මේ වෙලාවේ ওই පරණ විපාක වාර එන්න පුළුවන්. ඒ නිසා ඒකෙදී රොස්පරොස් ගන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව ඒක මේ මම කරපු දෙයක් නෙවෙයි මට වෙච්ච දෙයක් බව වටහාගෙන ඒ වෙලාවෙදිත් මගේ ඒ සද්දෙත් දැනෙනවා වේදනාවක් දැනෙනවා ආනාපානේ වගේ එක ඉන්න පුළුවන් ඒව ආවට මොකද ඒකත් එක්ක හැප්පෙන්නේ නැතුව උරුට්ටු වෙන්නේ නැතුව මට කයේ පවත්තන්න පුළුවන් කියලා මේ යෝගාවචරයා මේ මතුවෙන අහම්බෙන් මතුවෙන අහක ඉඳලා එන මේ දේවල් වලට කඩාපනින්න නැතුව මේ දේවල් වලට රොස්පරොස් කරන්න නැතුව ගත කරන්න පටන් අරගත්තොත් ඒක මේ අපි සාමාන්‍ය දන ශික්ෂාවක් නෙවෙයි බොහෝම ලෑස්තිලා ගිහිල්ලා කරන්න ඕන ශික්ෂාවක්. එහෙම නොවුනොත් අපි පුරුද්දටම එන එකත් එක්ක උරු උරුට්ටු වෙලා හැප්පිලා අපේ හිත දූෂ්‍ය කරගන්න. අපේ හිත අසහනයටපත් කරගන්නවා. ඒක දරත පරිලාහ කියන වචන පාවිච්චි කරනවා. අන්න ඒක පිළිබඳව ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ වෙලාවේ කරදර නොආ යුතු කියලා හිතන්න එපා. එන්න පුළුවන්. නමුත් මේක මේ අහක යන මේ ණයා ඔඩොක්කුවේ දාන කණ්ඩ එපා. මේකට වෛර කරන්න එපා. මේක නොදකින් කියන්න එපා. මේකට ගැටෙන්න එපා. මේකත් එක නොගැටි අර අරමුණේම හිත පවත්වන්න පුළුවන් නම් මෙතෙක් කරන ගිය ආස්වාස් ප්‍රසවාසී හෝ කයේ හෝ ඒක නිකන් මේ බොම සූක්ෂම ක්‍රමයක් යෝගාවචරයා ඉබේම කෙලෙසෙන්න පුළුවන් හිත නොකෙලිසි පැවැත්වීම සඳහා Taman සමාදන් වෙච්ච ගෝචර අධ්‍යස්ත අරමුණ අරගෙන ආනාපානය අරගෙන කය ඉරියව්ව අරගෙන කොහොම හරි බේරිලා ගත කරනවා හරියට මේ වතුරක් දෙකේ ඉදිරියට පීනන යෝගාවචරය Tamanට ඉදිරියෙන් එන මේ ජලකඳ කපාගෙන ගසාගෙන යන්න දෙන්නෙත් නැතුව කොහොම හරි ඉදිරියට යන්න හදන කෙනෙක් වගේ අන්න ඒ කටයුත්ත සාමාන්‍ය ලෝකයා හිතන්නේ නෝන්ජල්කමක් කියලා. එන දෙයට ගහන්න ඕන. එන දෙයකත් එක්ක ගැටෙන්න ඕන. එන දෙයත් එක්ක හැප්පෙන්න යන්න ඕන කියලා අර අහක යන එහෙම නැත්නම් පරණ කරන කර්ම නිසා ඇතිවෙච්ච මේ දේවල් වලට අපි චේතනා පහල කරලා, ද්වේෂ කරලා, නොපැමිණේවා කියලා හිතලා ඒ කරන ගැටුම නැති කරගත් ගන්න පුළුවන් නම් එතන හරි ලස්සනට බෙල්ලා දෙන්න පුළුවන් වෙන්න පුළුවන් මේ අකුසල කර්ම නොකර සිටීමේ ශික්ෂාවක් තියෙනවා. ඒ බොහොම ප්‍රඥාවන්ත වෙන බොහොම සීල සතිමත් වෙන්න ඕනේ. එතකොට පුළුවන් ඒ වෙන්න පුළුවන් අකුසල කර්ම බාගෙට සිද්ධ වුණත් අහෝසි කරන්න පුළුවන් පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඒකට අහු නොවි ඒකට මෝරන්න නොදී ඒක ඒ යෝජනා ස්ථිර නොකර ඒක අවලංගු කිරීමේ ක්‍රමයක් තමයි ඒ ටික තමයි ලංකාවේ බුද්ධ ශාසනයෙන් අවුරුදු 1000ක් විතර අපි ළඟට හම්බෙලා තිබුණේ ඒ ඒ ඒ ක්‍රමයේ ඔය අනුරාධපුර යුගයෙන් පස්සේ ඇතිවෙච්ච මේ විදේශ ආක්‍රමණ මේ විශාල මේ ස්වභාවික ව්‍යසන නිසා සිංහල ඇතින් ගිලිහුණා. ඒ ටික අටුවා කතාවෙත් නැහැ. හැබැයි අටුවා කතාවෙන් හෝ ත්‍රිපිටකයේ සඳහන් වෙන දේවල් අනුව ඒ ටික සංශ්ලේෂණය කරගන්න සකස් කරගන්න කිසිම බාධාවක් නැහැ. මේ පසුගිය අවුරුදු 20 30 ඇතුළත 30 40 කියන්න පුළුවන් මෙන්න මේ කාරණා මතුවෙන්න ආපු නිසා අපේ අතින් වෙන්න තියෙන අකුසල් නොවීමට නැත්නම් දැනටමත් හිතේ තියෙන අකුසල් මෝරීමටපත් නොකරගන්න යෝජනා ඉෂ්ටිර නොකරගන්න බොහෝමත්ම බයපක්ෂව බොහෝමත්ම අහිංසකව බේරෙන ක්‍රමය බුදුහාමුදුරු පෙන්වන්නේ ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ගන්නවා වගේ කියලා. අඳු පුප්පන්න ගියොත් හිවලට අහු වෙනවා. අන්නේ වෙලාවේදී අඳු අකුල ගන්නවා කියන්නේ නෝන්ජල්කමක්වත් එහෙම නැතුව මේ බය ආදුකමක්වත් නෙවෙයි ශික්ෂාවක්. අපිට අධ්‍යාපනයේ උගන්වන්නේ අනුපුප්පණ්ඩ. අපේ අම්මලා තාත්තලා අපිට උගන්ලා තියෙන අනුපුප්පණ්ඩ. අපි ඕන කෙනෙක් කියන තෝත් ගහුවොත් ඕක අපි. මම බලා ගන්නම් ඉතුරු ටික කියලානේ. අපි මේ ගැරන්ටි කාඩ් දෙන්න හදන්නේ. සරුවචනංශය සඳහන් කරනවා කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බෙක් යම්මා කාට තමන්ගේ කට්ට ඇතුලේ අඳු ටික රැස් කර ගන්නවා වගේ තමන් මේ දෙයක් එනකොට ඒකත් එක්ක මනෝවිතක්ක පහල කරගෙන ගැටෙන්න යන්න එපා එව්වා මා එව්වා පාලනය කරගනි පාලනය කරගත්තේ නැත්නම් ඒ වෙලාවේ කර්ම රැස් නොකරට කොහෙදෝ යන එකක් නිසා ප්‍රතික්‍රියා කරලා ලොකු පටලවිල්ලක් හදාගන්න පුළුවන් අන්න ඒක තමයි මේ කර්මයක් කරන වෙලාවේදී කරන කරන කර්මයට විපාක දෙනවා කියන එක නෙවෙයි. Taman වෙත මේ නපුරක් පැමිණෙනකොට හෝ බලාපොරොත්තු නැති සද්දකින් බාධාවකින් හිතවිල්ලකින් භාවනාව කරනකොට ඒක පිළිබඳව නරක හැඟීම් ඇති කරගන්න නැතුව ඒක පිළිබඳව හැප්පෙන්නේ නැතුව ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ අරසා කරගෙන ඉන්නවනම් ඒකෙන් එන නපුර ඒකෙන් වෙන්න පුළුවන් පටලවිල්ල ඒකේ මෙන සංක්‍රතා නැති කරගන්න මුල් වෙලාවේදී නම් හරි වෙහෙසයි. නමුත් මේ මූල ධර්මයේ දැන කටයුතු කරනකොට කරනකොට කරනකොට ඒක මෝරණ්ඩ ඉස්සල්ලා එන්න වෙලාවෙම දැනගත්තොත් අප්‍රමාදීව දැනගත්තොත් ඔන්න මගේ හිතේ මේකට නුරුස්නා ගතියක් ආවා. ඔන්න මගේ මේ හිතට මනාපයක් ආවා. ඔන්න මගේ මේ හිතට මේකට අමනාපයක් ආවා කියලා මුලට <clears throat> මුලට මුලට යන්න යන්න යන්න යන්න අප්‍රමාද වෙන්න වෙන්න වෙන්න වෙන්න තේරෙනවා මේක තේරුම් ගන්න පමා වුණොත් අපි බුල්ඩෝසරයකට යට වෙච්ච කෙනෙකුගේ තැරිලා තැරි ගැහිලා කරත්තට අහුවෙච්ච කජුලෙල්ල වගේ විනාශ වෙනවා. මේ මොකක් හරි ඉදිරියට එනකොටම අපේ හිත ඒකට ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒක මුල එන්නකොටම දැනගන්න පුළුවන් නම් නියපොත්තෙන් කටලා දාගන්න පුළුවන් තත්යකට එනකොට අහෝසෙම කරලා දාන්න පුළුවන්. නමුත් ආධුනික යෝගාචරය එහෙම නෙවෙයි කරන්නේ. සෑහෙන දුරට හිත තලාගෙන, සෑහෙන දුරට තීරුම් අරගෙන පුළුවන් තරම් බලනවා තේරිච්ච තැන ඉඳලා ආයෙකට ගැටුමක් ඇති කරගන්න නැතුව සතියෙන් බලාන ඉඳලා විනිශ්චය නොකර මේ දේ දිහා බලාන ඉඳලා උත්සාහ කරන්න කරන්න තේරෙනවා මට හෙට පුළුවන් වෙයි මෙච්චරවත් එන්න ඉස්සලා මම මේක දැකගෙන ඉබ්බ කට්ට ඇතුලට අඳුරු ටික ගත්තා වගේ. ඒකට බුදුහාමරෝ සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවර කරගෙන ඔය හැම එකටම යුක්තිය වශයෙන් දරන්න යන්න එපා. ඒව කරන්න ගියොත් වෙන්නේ අපි කොහෙදෝ යන අහගෙන කර්ම රැස් කර ගන්නවා. අන්න ඒකදී ප්‍රතික්‍රියා නොකිරීමේ ක්‍රමය හරහා එහෙම නැත්නම් මේ මම මේ ඔක්කොම යුද්ධය පසින්ල ගන්න පසින්දලන්න මට මේ විනිශ්චකාර পদවියක් ඇති වෙලා තියෙන වගේ අයියා වෙන්න හදනවා නම් අක්කා වෙන්න හදනවා නම් ගමේ ආරච්චල වෙන්න හදනවා නම් මුදුන වෙන්න හදනවා නම් ගරු වෙන්න හදනවා නම් අන්නර අහ කියන පව් දමා ගැනීම තමයි කියන්නේ ඕකට තමයි පවුල් කරනවයි කියන්නේ. පවුල් කන හැම එකම හිතනවා මේ දරුවෝ කරන හැම වැරද්දක්ම මම යුක්තිය පසෙලන්න ඕනේ. අල්ලපු ගෙදර මංස හයියෙන් රේඩියෝ එක දැම්මොත් මම පෙසමක් ගහන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලපු මනස කා පාට කුණු ටිකක් දැම්මොත් මේකට වහා ප්‍රතික්‍රියා කරන්න ඕනේ කියලා මේ හදලා තියෙන නීති පද්ධතියයි මේ හදලා තියෙන පුප්පණ ගතියයි එක්ක කවුරු පවක් කෙරුවත් අපි අකුසල් සමාදානයක් කරනවා. ඒකයි යෝගාවචරයට කියන්නේ කැලේකට ඵලයල්ලා. ඕකේ ඉඩම් මාරින් බෙදිලා මොනවත් නැහැ. නොමිලේ වාතය හම්බ වෙනවා. නොමිලේ වතුර ටික හම්බ වෙනවා. පුළුවන් නම් කවුරු හරි දෙන දෙයක් කාලා. කරබන හිටපම් පොඩ්ඩක් ඔය ගැටුමක් නැතුව අමාරුයි. අමාරුයි ගෙදර ගිහලා පත්‍රේ බලනකම් හරිම අමාරුයි. කයිවාරු කෙලලා අනුන්ගේ පවු ටිකක් ඔළුවේ දාගත්තේ නැත්තම් ඉන්නම බෑ. හරිම පාළුයි. හරිම කම්මැලි. හරිම නීරසයි. හරිම නිදිමතයි. මේ මූණ දිහා බලනකොට දැන්ටත් ඒක වෙලා. මලගේ ඔන එන ආච සෝම් පිට්ටනිය වගේ මෙව්වද මේ මිනිස්සන්වනේ ඇවිල්ලා අපි අහන්න ඕන කියලා හිතෙනවා. අර සිද්ධාර්ථ කුමාරයා කතාවක් හරි ජාතක කතාවක් හරි කිව්වනම් කන් දෙක හාවෙග්ගේ වගේ තියාන අහගෙන ඉන්නේ. මෙව්ව ඇහෙනකොට තේරෙනවා අමාරු අමාරු නමුත් අද අමාරු ඇත්තටම මොකද මේකේ වැඩි හරියක් ඉන්නවා කියන්නේ අලුත් අයනේ අලුත් කිව්වට සංසාරේ පරණ කකුල් එක්කෙනෙක්වත් අලුතින් කියන දෙයක් ඇත්තේ නැහැ. නමුත් කල්පනා කරලා බලන්න භාවනාව කරගෙන යන වෙලාවේදී මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ 100ක්ම මේකටම ගැළපෙන එකක් නෙවෙයි. නමුත් මේකෙන් තමයි උත්තරේ හොයන්න වෙන්නේ. භාවනා කරගෙන යන වෙලාවේදී Tamanට වේදනාවක් එනවා. භාවනා කරන යන වෙලාවේදී සද්දයක් ඇහෙනවා. භාවනා කරන වෙලාවේදී හිතවිල්ලක් එනවා. හොඳට බලන්න මේක මම එන්න කියලා ගත් එකක්ද කියලා. චේතනාපූර්ව කරගන්නේ අචේතනික වෙන්නේ. මේ මං ඉඳ ගන්නකොට අනේ මට කකුල වේදනාවක් පැමිණේවා කියලා ඒකට පින් කැටේට සල්ලි දාලා එනව නෙවෙයිනේ. අනේ මගේ හිතට හිතවිලි පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනව නෙවෙයිනේ. අනේ මට සද්දයක් ඇහිවා කියලා එනවනේ. මේ ලෝකේ කොහයක්වත් නැහැ ඕව නැති තැනක්. අන්නේ එන වෙලාවේදී තමයි කොතෙක් දුරට අරමුණේ හිත පැවැත්වීමෙන් මේකත් එක්ක නොගැටි ඉන්න පුළුවන්කමක් තියනවාද කියලා. නැත්නම් මේක තියෙද්දිම නැත්නම් මේ සද්ද ඇහෙද්දිම මේ සද්ද ගැන හිතමනාප කරගත්තොත් මට වෙන්නේ අහ කියන සද්දයක් නිසා මම හිතමනාප කරන පෞරස් කරගන්නවා. සද්ද තියෙද්දිම ඒකත් එක්ක ව්‍යාපාද නොකර, ද්වේෂ නොකර මට බුදුහාමුදුරෝ දීපු නැත්නම් ධම්මජීවහාමුදුරෝ දීපු මේ ගෝචර අජ්‍යත්ත භූමිය කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මේ සද්ද ඇහුනට බීරෙක් වගේ. මේ සද්දය ඇහුනට එතරින් නතර කරලා මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් මං හිතන්නේ එච්චර අමාරුයි කියලා. හැබැයි මේ කාරණාව තේරුම් ගත්තොත්. තේරුම් ගත්තේ නැත්නම් දිගටම කොලයක් ගන්නවා, පෑනක් ගන්නවා, හරි කරදරේ සෝංශ භාවනා කරන සද්දයක් ආව දැන් මම මොකද කරන්නේ? හරිම කරදරයි ස්වාමීන් වහන්සේ භාවනා කරන දකුණු කල්පේ වේදනාවක් ආව දැන් මම මොකද කරන්නේ? හරිම කරදරයි ස්වාමීන් වහන්සේ භාවනා කරන හිතවිල්ලෙන් දැන් මම මොකද කරන්නේ? ඉතින් දිග්ගටම අහනවා දැන් හිතවිලි ගැන උත්තර දෙන්නේ. දෙන්න ඒක නම් පුළුවන්. දැන් සද්දයක් ආපම මොකද කරන්නේ? හරි වේදනාවක් සද්ද ලැබුණොත් දැන් හිතවිලි කවද මොකද කරන්නේ? මේ හැම වෙලාවෙම අපි හිතන්නේ අපි භාවනා කරන නිසා මේ කුරුල්ලෝ සද්ද කළ යුතු නැහැ. වැස්ස වහින්න බෑ. කැස්ස කහින්න බෑ. මැස්සෝ ඉන්න බෑ. කොහොම තමයි ඉතින් අපේ භාවනාව. ඉතින් ඒක ලෙවලයි භාවනා මධ්‍යස්ථාන හොය හොය යනවා වැස්සක් නැති කැස්සක් නැති මැස්සෙක් නැති භාවනා හොය අයියෝ යන තැන් ඉන්දියාවේ යනවා එංගලන්තේ යනවා ඇමරිකාවේ යනවා ඒගොල්ලෝ කියනවා টොප් ආරීම ෂෝක් භාවනා මධ්‍යස්ථානේ මැස්සෙක් නැහැ වැස්සක් නැහැ කැස්සක් නැහැ කියනකොට මට හිතෙනවා මේ අක්කු මේ අක්කු හැම ගහපු එළ දෙන්නවා වගේ කිසිම දෙයක් දරා ගැනීමේ ශක්තියක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ ඇත්තටම මුලදී ඒක ඕනේ. මම මේක මේ විහිළුවට ලක් කරනව නෙවෙයි. තවානක තියෙන පැලවලට අවුව වැස දරන්න බෑනේ. අපි ඒක රකින්නේ අරසා කරලානේ. නමුත් මේ තවාන තියෙන ඇටේ කවදා හරි පොළොවේ හිටවන්න එපාය. ඒකනේ වර්ධනය කියන්නේ. හැමදාම තවානේ නම් ඉඳ තියෙන ඔකේ මල් බල ගන්නේද? ගෙඩි හැදෙයිද? ඒ අර නෙළුම් රෝග කියන ඒවට පුරුදු වෙන ගතිය තමයි තපස කියන්නේ. ඒක තමයි Brahmacharya කියන්නේ. ඒක තමයි මහානකම කියන්නේ. ඒ නිසා පටන් ගන්න වෙලාවේ ඇත්තටම අපි බලන්න ඕනේ අපි මේක හදනකොටත් පුළුවන් තරම් උත්සාහ කරා. 100ක් නැති වුණා පුළුවන් තරම් මැස්සු නැති කරන්න බුද්දල් ගැව්වා. ඒක වාසියක් තියෙනවනේ. ඉස්ලාම රිට්‍රීට් එකට ආපු කට්ටිය 2010 මම ස්වාමීන් වහන්සේ එහෙ ඉඳලා එනකොට මදුරවන්න ගහතු බහන්න ගහ බෙහෙත් ගිනාව මැස්සන්න ගහන බෙහෙත් ගිනාව අනේ එක මැස්සෙක්වත් හිටියේ නෑ එක මදුරුවෙක්වත් හිටියේ මට පුදුම සතුටක් ඇති වුණායි කියලා මේ ඇස්ස නැතුව ගැන බොහොම සතුටු වුණා. ඒක ඇත්තටම අපි හිතලා කරපු දෙයක්. සද්දත් නැති කරන්න පුළුවන් තරම් උත්සාහ කරා. ඉතින් දෙයන්න පිටිදිනාර පිටි කොටනකොට එහෙම දාන් ඩෝන් ඩිං ගාලා හද්ද ඇහෙනවා. දැන් මේ දරියාවට පස්සේ අර කොට වගේක් ගානවා. ඉතින් මම ඒත් හිතුවා දැන් යන්තු ගොඩනැගිලි ඉවරුනාට පස්සේ සද්දන්තර වෙයි කියලා. යන්තම් ඒක එහාට කරලා පොඩ්ඩක් සද්ද අඩු කරලා දීලා තියෙනවා. ඒවනේ මේ කකුලේ දණිය වේදනාව වෙන එකට ඉතින් මොනෝ කරන්නේ. ඉතින් කොච්චරක් දුරට යනකම් මේ සද්දත් එක්ක හිතවිලිත් එක්ක වේදනත් එක්ක මේ අරමුණේ ඉන්න පුළුවන්ද කියන එකෙන් තමයි අපි තේරෙන්නේ මේ එන දේවල් වලට රොස්පරොස් කරන්න ගියොත් මේ අනාරාධනාවෙන් ඇතුළට ආපු අමුත්ත නිසා අපි පෞරස් කරගන්නවා ඒ වෙනුවට අපි දීලා තියෙන මූල කර්මස්ථානේ වෙන්නට වැඩි එක චිත්තක්ෂණයක් ඉඳලා එක හුස්මක් බලලා එක පිම්බීම හැකිනීමක් බලලා නැත්නම් ඉන්න කයට හිත අරගෙන මේක ආවපමණින්ම සතිය කඩා ගන්න නැතුව යන්න උත්සාහ කළොත් අර එන්න ඉඩ තියෙන අකුසල කර්ම නැත්නම් මේ වෙනකොටත් භාගෙට ඇවිල්ලා තියෙන අකුසල කර්ම වලට පොහොර නොදා අපි බේරීමේ ක්‍රමයක් තියෙන බව තේරුම් ගත්තොත් පේනවා භාවනා නොකරපු මනසට මේක කරදරයි අභාවිත මනසට මේක කරදරයි. සීල භාවනා නැති කෙනාට මේක කරදරයි. සමාධි භාවනා නැති කෙනාට මේක කරදරයි. ප්‍රඥා භාවනා කරන මේකට කරදරයි. හැබැයි ඒව දන්න කෙනාට කරදර තමයි. නමුත් එයා උත්සාහ කරනවා ඒක අස්සේ. ඒ අතරතුරේ ඒක විනිවිදලා මූල කර්මස්ථානයේ වෙනදට වැඩිය පොඩ්ඩක් ඉන්න බැලුවොත්. තව එක හුස්මක් බලන්න ගියොත්. තව එක ඉරියව්ව දිහා පොඩ්ඩක් හිතියො දාන්න පුළුවන්කමක් ලැබුවොත්. දැන් පිම්බීම හැකිලිම කරන එක නම් පිම්බීම හැකිලිමත් එක්ක කරන්න උත්සාහ කරනවා. සක්මන් කරන කෙනෙකුට එහෙම බාධාවක් ආපු වෙලාවයි කමන්නේ බාධා තියෙනවා. තව එක පීවරක් මට තියන්න පුළුවන්ද කියලා බැලුවොත් එයාට ඒ දේ කිරීම සඳහා අවශ්‍ය කරන ඒ ශිල්පීය ඥානේ ක්‍රමසහ විදි අපි එක්කෙනෙකුටවත් වැඩිපුර පිළිහිట్లా නැහැ ඔක්කොටම සමානව පිළිහිట్లా තියෙනවා කල යුත්තේ මේකනම් මේ ශබ්ද ඇහුනට මම ඉන්න ඕනේ මූල කර්මස්ථානේ. පුළුවන් තරම්. වේදනා ආවට පුළුවන් තරම් මූල කර්මස්ථානේ අපි ආධාරයට ගන්නවා. ශබ්ද ඇහුනට පුළුවන් තරම් මූල කර්මස්ථානේ ආධාර ගන්නවා කියලා මේක මේකයි ශිල්පේ. මේකයි මගේ ක්‍රමසා විදි කියලා දන්නවනම් අපි ළඟ දහසකුත් එකක් ක්‍රම තියෙනවා. ඒක කරන්න බැරි මොකද? අරේන සද්දෙට ද්වේෂ කරනවා. අරේන වේදනාවට ද්වේෂ කරනවා. අර එන හිතවිල්ලට ද්වේෂ කරනවා. ඒක තියෙන තාක්කල් අහක යන කරදර පවා මේකට අල්ලලා කොහෙදෝ යන කුසල කර්ම පවා මේකට දානවා. ඒකට කියනවා මේ වාතේ හැම වෙලාවෙම විස බීජ තියෙනවා. තෙතපාම් පෙත්තක් එළිය තිබ්බොත් දවස් දෙකකින් පුස් කරනවා. පාම් පෙත්ත ටෝස් කරලා තියන්නේ දවස් හතරක් පහක් යනකම් මොකුත් වෙන්නේ නැහැ. අර විස බීජ තැම්පත් වෙන්නේ තෙතපාම් පෙත්තේ විතරයි. විස බීජ නම් සමානව තියෙනවා. ඒක නිසා තපස කියන්නේ අන්නර ටෝස් කරන වගේ පාම්පෙට්ට. එතකොට ඒකට වාතය ආවට වාතයේ තියෙන විස බීජ läග ගන්නෙ නෑ. ඒකට උපස්තරයක් වෙන්නේ නෑ. ඒක දරණ තෙතමනේ නෑ. ඕජාව නෑ. මේකට කියන්නේ කෙලස් ඕජාව නෑ. ඒ නිසා අපි මේ තපසෙන් මේ මතුවෙන බීජ ආවට ඒ ඒවට පත් උත්තර දෙන්න ගිහිල්ලා ගැටෙන්න ගිහිල්ලා උත්තර බඳින්න හදලා කෙලස් කර ගන්න වෙනුවට අර වඩා ගන්නාලද සති අරමුණේ නැත්නම් ගෝතර ගෝචර අධ්‍යත් අරමුණේ හිත තියලා මේකට මේකෙන් බේරෙන්න උත්සාහ කරොත් පළවෙනි දවසේ වරදින්න ඉඩ තියෙනවා. දෙවෙනි දවසෙත් වරදින්න ඉඩ තියෙනවා. නමුත් එන්නේ එන්නේ එන්න තමයි තේරෙන පණ ගන්නවා. කරදරයක් එන වෙලාවේදී කරදරත් එක්ක ගැටෙන්න යන්න එපා. තමන් තනවා වඩා ගන්නාලද මේ ക്ഷേම භූමිය, මේ නිර්මල තැන, මේ නික්ලේශී තැන නැවත නැවත පිහිට මේ ආධාර කරගන්න ගත්තොත් සරණ කරගන්න ගත්තොත් නාත කරගන්න ගත්තොත් අර පැමිණෙන දේ පිළිබඳව වේදනාවක් විඳීමක් වැවෙන්න දෙන්නේ නැතුව මේ එන එක පිළිබඳව ද්වේෂ හැඟීමකින් ව්‍යාපාදකින් බලන වෙනුවට මධ්‍යස්ථ අරමුණේ ගෝචර අධ්‍යස්ථ අරමුණේ හිත තබා ගැනීම මේ තාක්ෂණය පුරුදු කරගත්තොත් නෝන්ජල්කමක් වගේ පෙනෙයි. බය ආදු ගතියක් වගේ පෙනෙයි. හැබැයි ශිල්පේ අල්ලගත්තට පස්සේ පේනවා මේ අහ කියන නයි තමන්ගේ ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා නටනවට වැඩිය ඒ වෙනුවට තමන් මෙතෙක් වඩන ලද මූල කර්මස්ථානය නැත්නම් සති මාත්‍රාවේ සති චිත්තක්ෂණේ හිත පැවැත්ීමේ ඒ පරණ කර්ම වල විපාක එනවා. සද්ද වශයෙන් එනවා, වේදනා වශයෙන් එනවා. හිතවිල. නමුත් මම විඳින්නේ නැහැ ඒක. මං ඒ වෙනුවට මූල කර්මස්ථානේ සරණ යනවා. එතකොට ඒවට ඇවිල්ලා මට කරදර කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. විඳවන්න තියෙන අවස්ථා නැති වෙනවා. දුක් දෙන, දවන, තවන, පෙළන ගතිය අඩු වෙනවා. මොකද මම එව්වත් එක්ක ගැටුම් කරන්න යන්නෙත් නෑ. යුද්ධිය පස්සලන්න යන්නෙත් නෑ. හරි වැරදි බලන්න යන්නෙත් නෑ. අර මූල කර්මස්ථානෙම පිහිට පවත්තන්න ඕන. නමුත් මූල කර්මස්ථානයක් නැති කෙනෙක් කොහොමද කරන්නේ? සතියක් නැති කෙනෙක් කොහෙද හිට පවත්තන්නේ? හිතන්න භාවනා නොකරපු මිනිස්සෙක් මරණ මොහොතේදී මොනවද දකින්නේ? ඒ මනුස්සයා කොහටද හිත යන්නේ කියලා. ඔය කොච්චර පිංකම් කර කර හිටියත් මරණ වේලාව වෙනකොට වේදනාව ඇවිල්ලා හිත කලකොල වුණාට පස්සේ මොන බඩකඩත්තුවක් එළියට එයිද කියලා දන්නවද? ගැරන්ඩියක් මතක් වුණොත් ගැරන්ඩිගේ අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. බැල්ලියක් මතක් වුණොත් බැල්ලියගේ අම්මා කෙනෙක් උපදිනවා. කොහේ ඇයිද කියන්න බෑ. හරියට ගාලා අරිනකොට ඉස්සරහාම හිටපු ගවයා එළියට එන්නා වගේ කඩාගෙන ඇවිල්ලා තියෙන. නමුත් ඒ වෙනට ඒ වෙනකොට මරණ මොහොතේ නම් අමාරු වෙයි. ඒ වෙනකොට මෙතන හිත පැවැත්විය යුතු අරමුණක් තියෙනවා. සතියක් තියෙනවා. වරද්දාගෙන වරද්දාන එක පිළිහිట్లా උදව් කරලා තියෙනවා නම් එයාට වෙන ඒ වෙලාවේ ගති නිමිති කර්ම නිමිති පහළ වුණාට Taman දන්නවා හිත අරසා කරන්න මෙන්න මෙතන හිත තියන්න ඕනේ. නිසා කර්මය බලපාන්නේ වේදනාව අනුවයි. යං යං කර්මයක් යත යත වේදනීයං අයම් පුරුෂෝ කම්මං කරෝති. ඒකෙන් එන දේ යා විඳින්නේ කොහොමද? එන්නකොටම අඬු පුප්පගෙන කෑ ගහගෙන යනවද? නෑ ඒ වෙනුවට තමයි වඩන ලද ക്ഷേම භූමියට කියලා අරසා වෙනවද කියලා බැලුවොත් හොඳ ශිල්පීය ඥානයක් ඇති. හොඳ සෙල්ලක්කාර හිතක් ඇති. හොඳ යෝනිසමස්කාරයක් ඇති. හොඳ කරන ලද අත්‍යදි රාශියක් ඇති යෝගාචර තේනවා. කලබල වෙන පැත්තට, කෙලස් වෙන පැත්තට යන්න එපා. අඬුව අකුල ගත්තා වගේ තමන් අර කර්මස්ථානයේ හිත විඳුරොත් ඒව ආවට කරදර ආවට හිත කරදර ගන්නෑ කියන වචනේ මම පාවිච්චි කරනවා. කරදර ආවට හිත කරදර ගන්නෑ ඒ විනෝට තමන්ගේ අරමුණ සරණ යනවා. බුදුන් සරණ යනවට වැඩිය වටනවා ඕක. මේ ත්‍රිපිටකයේම දැනගෙන ධර්ම සරණ කියලා PhD ගන්නවට වැඩිය මේක වටිනවා. එහෙම නැත්නම් සංඝයා වෙන්නේ ඔන්න වැඩි දන්න කෙනා විතරයි. එයා විතරයි සංසාර බය දන්නේ. එයා විතරයි සංසාරින් ගැලවීමේ මාර්ගය දන්නේ. එහෙම නැත්නම් අපි එන හැම කරදරයකින්ම හිත පීඩා ගන්න. ඒක තමයි පවුල් කනවා කියන්නේ. කවුරු හැවිල්ලා මොන්නව හරි ඔලුවට දානවනේ. ඉතින් heart attack. ඉතින් blood pressure නගිනවා. ඉතින් giddiness කියනවා. ඉතින් අරාමාරු මේ අමාරු කියනවා කිසිම අදාළ නැති දේවල් නේ අපි මේ ඔළුවේ තියාගෙන තැවෙන්නේ මේ අදාළ වැදගත්ම දේ කොහෙදෝ බුදු කෙනෙක් ඇවිල්ලා පණිවිඩයක් දීලා තියෙනවා අපි දන්නෙත් නැහැ. ධර්මයක් කියලා එකක් තියෙනවා අපි හිතානිනවා ධර්මය දන්නවයි කියලා. නමුත් වැඩේට ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ සඳහා අපි යම් වෙලාවක ක්‍රියාවත් වෙලා මේ බුද්ධ ධර්මයේ මේ නැත්නම් බුදුහාමුදුරෝ මේ ධර්ම මේ ක්ෂණ සම්පatti කියලා මෙන්න මෙතෙන්ටම ඇවිල්ලා මේක ක්‍රියාවත් කරලා අත්දැක්කේ නැත්තම් කොච්චර බණ ඇහුවත් අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ. අත් දැක්කට පස්සේ හොඳ ලස්සන සූදුවක් තියෙනවා. ඒතර නැවත නැවත මේක කරන්න හිතෙනවා. සද්ද වේදනාව මැද පුළුවන් තරම් තව එක හුස්මක් බලන්න තියෙන හැකියාව. සද්ද වේදනාව මැද තව එක පීවරක් ඉදිරියට තියෙන තියෙන හැකියාව. සද්ද වේදනාව මැද ඒකන චෝදන නොකර මේක බලන්න ගිය ගමන් අන්තිමට මෙව්වට ඇවිල්ලා අපිට මේ හොඳට වහන් ලද වහලයකට කොච්චර වැස්ස වැස්සත් විනිවිදින්නේ නැහෙනේ. එයාගේ හිත අරස වෙලා තියෙන ආමූල කර්මස්ථාන. එයාගේ හිත අරස වෙලා තියෙන සතිය. එයාගේ හිත අරස වෙලා තියෙන කරලද බලපුරුද්ද අනුව මේ වෙලාවේදී කලබල හිත දාන්න එපා. ඔකට මෙන්න මේක දාන්න කියලා ආන්නේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් තේරෙවි. කර්ම කලකල කර්ම ඔක්කොම බලපාලා අපිට පටිසන් දෙන්න ගත්තොත් නිවන් දකින්න බෑ මේ කර්ම පටිසන් දෙන වෙලාවේ වේවා කර්ම කරන වෙලාවේ වේවා අපි ඒක කෙරේ දක්වන ආකල්පය අනුව තමයි කර්ම රැස් වෙන්නේ ඒක නිසා ඒ කර්ම මතුවෙලා පෙන බුබුලු දාගෙන ආවත් අහෝසි කිරීමේ ක්‍රමයක්. මේකට කියනවා කර්ම ශක්තිය ඉක්මවල ධර්ම ශක්තිය වැඩ කරන වෙලාව කියලා. කවදාවත් ප්‍රත්‍යක්ෂ කරලා කර බලලා මිසක් කවදාකවත් වෙන මොනම පිනකින්වත් ආනිසංස ලැබෙන්නේ පොත දැනගත්තට ඇදහුවාට එහෙම ඇදහුපු කෙනෙක් ඉස්සරහින් තියාගත්තට මේ වැඩේ හරියන්නේ නැහැ කරලම් බලන්න ඕන. ඒ කරලා බලන කෙනාට තේනවා කර්ම කියන જાති අකුසල් කියන જાති අපි හිතුවට බලවත් කියලා ඔය එකක්ක සතිය තරම් බලවත් නැහැ. සතිය තරම් ওই කිසිම අකුසල් කර්මයක් බලවත් නැහැ. ඒගොල්ලෝ පෙන පුම්බගෙන අපි ළඟට ආවත් අපි සතිය ආරක්ෂාව ගත්තොත් බුලට් ප්‍රූෆ් කාමරයක් ඇතුළට ගියා වගේ බංකරයක් ඇතුළට ගියා වගේ අපිට ආරක්ෂාවක් තියෙනවා. එතකොට මේ යෝගාචරය මෙතෙක් කරපු කර්ම මේවට කියන මෝහ පටල ගැලෙව නෙවෙයි අදහන්නේ. මට මේ චිත්තක්ෂණය පුළුවන් සත්‍ය පවත්තන්න. කොච්චර දුරට පුළුවන්ද කියන එක බලන්න පටන් අරගත්තොත් අපි අතර තියෙන පුදුමාකාර හැකියාවක් තියෙනවා. දෙන්නේකට අඩුපාඩුවක් ඇත්තේ නැහැ. manussකම කියන්නේ ඔන්න ඕකට. මුත් අපි ඕක නෙවෙයිනේ බලන්නේ. අර මනුස්සයා මට බැන්නා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ එයා මට බැන්නා, මෙයා මට ගැහුවා, එයා මාව පැරද්දුවයි කියලා. නටන්න හැදුවට ඔය කිසිම දවසක සත්‍ය පරද්දන්න බෑ. මනුස්සකම් පරද්දන්න බෑ. කවුරු මොනවා කරුවත් තමයි සතිය හිත පිහිටන්න, මනුස්සකමේ තියාගන්න. එතකොට ඒ මනුස්සයාට සිද්ධ වෙන අකුසලෙත් නතර වෙනවා. Tamanට සිද්ධ වෙන මේ දැවිලි තැවිලි එහෙම නැත්නම් ධරතය නැති කරන්න පුළුවන් වෙනවා. ඒ තරමටම සතිය බලවත් වෙනවා. ඒ තරමටම සතිය අදාහ ගන්න ඕනේ. ඒ නිසා ඒ වෙනකොට වඩලද සතියක් තිබුණ නැත්තම් අපිට මේ සමීකරණේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා හුදුවට සතිය ඇති කරගන්න හැම වෙලාවෙම සතිය සරණ යන්න. ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා සතික්වහම් බික්කවේ සබ්බත්තිකං වදාන. මහන්නේ මේ සතිය හැම තන්හිම අපේක්ෂා කරන්න. රැසිකලියේදී බෑ. අකුසල් කරනකොට බෑ. පන්තලේදී විතරයි පින් කරනකොට විතර එහෙම මොකක්වත් නැහැ. සතිය හැම වෙලාවෙම පටන් ගන්න පුළුවන් නම් Tamande සියලු කෘත්‍ය සම්පාදනය කරන ඇමතිවරයෙක් වගේ සතිය ඇවිල්ලා කියලා දෙයි ওই වෙලාවේදී මේක අකුසලේ යන්න එපා. මෙන්න මෙතන ඉන්න. මෙතන ගෝචර රාජ්‍යත්ව භූමිය, ക്ഷേමය මෙන්න මෙතන ගතකරන්න කියන එක වුණොත් පරිසම් දෙන්න තියෙන අකුසල සතියේ කාර්යක්ෂමතාවයට සාපේක්ෂව අවහොසි වෙන්න පටන් ගන්නවා. ඒක වෙච්ච දවසේ ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි මෙවැනි බරවත් මෙවැනි කොහොමද කියන්නේ ප්‍රභාවයක් ඇති විභව ශක්තියක් ඇති දෙයක් තියාගෙන අපි මේ පව් සමාදන් වෙන්නේ අපි මේ වඩන ලද සතියක් නෑ ඒ සතිය ක්‍රියාත්මක කරන හැටි දන්නේ ඒක කාටවත් ස්වභාවයෙන් ලැබෙන්නේ නෑ මේක කරන්න තියෙන අත්තරක් දෙන්න තමයි කරලා කරලා කරලා පුරුදු කරන්න ඕනේ. ඒ සඳහා අපේ විරසට මේ වගේ පිරිසට ලොකු ආරම්භක ශේෂයක් තියෙනවා. සිල්ලා කළා තියෙනවා මේකට උත්සාහ කරනවා. යම් යම් උත්සාහ දැන්න සාර්ථක වෙලා ඇති. හරියට එල්ලේ ඇතුව මේ වගේ අනතුරක කරදරයක සේවාවේ එනකොට සේයාවේ එනකොට ඉන්ද්‍රිය සංවරය කරන කට්ට ඇතුළට යන ඉබ්බෙක් වගේ බේරිලා මේ කය අරමුණු කරලා ආනපානේ අරමුණු කරලා ඒ මොහොත අරස කරගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒ කියන්නේ අපි සත්‍ය අරස කරනවා නම් සති ධර්මයෙන් අපි අරස කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ධම මේ ධර්මයේ රැකලා දෙනවා නම් ධර්ම ආරක්ෂාව තමයි තියෙනවා. ඒ ආරක්ෂාව සියලු දෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පළවෙනි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම මේ කටයුතු ඉදිරියට කරදරයකින් තොරව කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.